හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ රිපල් බෲක් සේනාස රිපල් බෲක්හි බද්දේ කරත්ත බද්දේක විහාරයේ සේනාසනයේ පවත්වන භාවනා වැඩසටහනේ තවත් ධර්ම සාකච්ඡා වාරයක් සඳහායි සූදානම් වෙන්නේ. අදත් අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. අවසරයි ස්වාමින් වහන්ස අද අපිට ලැබිලා තියෙනවා ලිඛිත ප්‍රශ්න 9ක් හැම එකක්ම භාවනාවට අදාළ භාවනාවේ අත්දැකීම් වලට අදාළ ඒවා. ඉතින් ඒවා සභාගත කිරීමට ඔබ වහන්සේගෙන් මම අවසර ඉල්ලනවා. අවසරයි ගෞරවණීය ස්වාමින් වහන්ස. කමඨහන ආනාපාන සතියයි. වාඩි වී ස්වල්ප වේලාවකින් හුස්ම හුස්ම නොදැනී යයි. ආස්වාස ප්‍රාස්වාසයේ විස්තර බැලීමක් සිදු නොවේ. ඊට පෙර හුස්ම නොදැනෙන ස්වභාවයකට පැමිණේ. මෙම හුස්ම නොදැනෙන තත්වයේ සිටින විට සිතුවිලි පැමිණ යයි. වේදනාව ඇති වී නැති වී යයි. සමහර විට නැවතත් හුස්ම රැල්ල දැනීමට පටන් ගනී. එයද නොසලකා සිටිය හැක. ගැටලුව ආස්වාස ප්‍රාස්වාසයේ මුල මැද අග එහි හෝ එහි විස්තර බැලීම අත්‍යවශ්‍යද? තෙරුවන් සරණයි. ඇත්තටම එහෙම කියන්නේ දැන් ඔතන එන පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ අර ඉස්සෙල්ලා අතීතය අනාගතයෙන් හිත මුදවගෙන වර්තමානයේ පිහිටව ගන්නවා හුස්ම රැල්ල පාවිච්චි කළා ඊළඟට තව ටිකක් සියුම් කරගන්න නැත්තම් ටික ලං වෙලා බලනවා හුස්ම රැල්ල දිහා එතකොට මේ දෙකේ වෙනස්කම් වැටහෙනවා ආස්වාස ප්‍රස්වාස වෙනස්කම් වැටහෙනවා ඊට පස්සේ දෙක අතර නැත්තම් ආස්වාස දෙකක් අතර ප්‍රස්වාස දෙකක් අතර පවා තියෙන සියුම් වෙනස්කම් වැටහෙනවා ඒකෙත් වර්ධිත මට්ටමක් තමයි අතරම මුලැමැදාග බලනවා කියලා කියන්නේ ඉතින් ඔය පියවර ටික ඔක්කොම ඒ විදිහටම කළ යුතුමයි කියලා නීතියක් නැහැ. මුලදී ටිකක් ඔය ඔය ක්‍රමයට යෙදෙන එක වටිනවා. මොකද ඒ හරහා තමයි ආධුනික යෝගාවචරයෙක් ටික ටික තමන්ගේ සතිමත් භාවය දියුණු කරගන්නේ, වර්ධනය කරගන්නේ. හැබැයි කෙනෙකුට ටිකක් වර්ධනය වුණාට පස්සේ ඉතින් ඔය පියවර ටික ඉක්මනටම වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මුලමදාග බැලිය යුතුමයි කියලා කියන්න බෑ. ඊට ඒක බලන්න කලිනුත් tempat වේවි. ඇත්තරම අපි හොඳට සතිය දියුණුලා තේනකොට හුස්ම රැල්ල දිහා බලනකොටම මුලැමැදාග පේනවා. කියන්නේ ආධුනික මට්ටමේදී තමයි ඇත්තටම මේ හුස්ම රැල්ලේ ගොරෝසු කොටසක් විතරක් තේරෙන්නේ. නමුත් හොඳට සතිය දියුණු වෙන්න දියුණු වෙන්න තියුණු වෙන්න තියුණු වෙන්න මුළු හුස්ම රැල්ලම සෑහෙන්න යාගේ මුළු චක්‍රයම පේන්න ගන්නවා. ඉතින් ඒ පේන්න ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඉක්මනටම හුස්ම රැල්ල තැම්පත් වෙන්නේ. මොකද අපි අපේ පූර්ණ අවධානයක් දැන් එතෙන්ට යොමු වෙනවා. ඉස්සෙල්ලා නම් එහෙම පූර්ණ අවධානයක් තිබුණ නැහැ. අපේ අවධානය නිකන් හැමතැනම විසිරලා ඇති උනේ. ඒකාග්‍ර කළා හුස්ම රැල්ලට විතරක් යොමු කරනවා කියන එක සෑහෙන්න මේ මුලදී අමාරුයි. නමුත් කාලයක් යනකොට ඒක පුරුදු වුණාට පස්සේ අපි ඒ අරමුණට හිත යොමු කරනකොට ඒ පූර්ණ අවධානයකින් තමයි අපි එතනට අරමුණට හිත යොමු කරන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මේක ඉක්මනටම සංසිඳලා යනවා, තැම්පත් වෙලා යනවා. ඒ නිසා මුලැමැදාග බලනවා කියන එක ඉබේටම වෙනවා කියලා තමයි කියන්න වෙන්නේ අපි හොඳට සතිය දිනු වෙනවත් එක්කම. අවසරයි ස්වාමීන් වහන්සේ හැබැයි මට හිතෙන්නේ මේ ප්‍රශ්නයේ අහලා තියෙන්නේ ඉඳගත් ගමන් මේ කියන්නේ ආදුනික යෝගාවචරයේකට මේ හුස්ම රැල්ල ඉක්මනින්ම මේ තැම්පත් වෙනවා තැම්පත් වෙනවා කියලා ඔකේ ආධුනික කතාවක් තියෙනවද? ආධුනික කතාවක් නෑ. <laughs> මම මම එහෙම ඇහුවේ මටත් ඒ අත්දැකීම මුල් කාලවල එහෙම්මම වුණ නිසා. ඔව් ඒක තමයි. ඉතින් එතෙන්දී හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම එතෙන්දී අරමුණ නොදැනී යාමක් නැත්නම් අරමුණ නිකන් සිවුම් වෙලා යාමක් විතරක් වෙන්න පුළුවන්. තාම හැබැයි සතිය දියුණු වෙලා නැහැ. එතකොට එතකොටත් එහෙම වෙන්න පුළුවන් නේ. දැන් අපේට සතිය තාම දියුණු නැහැ. අරමුණ සිවුම්. එතකොට හුස්ම ගන්න තේරෙන්නේවත් නැහැ. ඉතින් එතකොට ඔන්න අපිට ඒක අහුවෙන්නේ නැහැ කියලා ඔන්න පිම්බි මහැකිරීමට දානවා. මොකද ඒක ටිකක් රළු හින්දා. තාම මොකද අරමුණක් මුලදී අවශ්‍යයිනේ සතිය ටික පිහිටව ගන්න. ඊට පස්සේ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න තමයි හොඳට ඒ අරමුණ තුළට බැස ගැනීමක් සිද්ධ වෙන්නේ. දැන් ඔය සතියේ එක ලක්ෂණයක් වශයෙන් පෙන්වන අපිලාපන ලක්ෂණය කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි නිකන් මතු පිටින් යන ස්වභාවයක් තමයි අපේ සාමාන්‍ය හිතේ තියෙන්නේ. දැන් මේ කතා කරන්නේ භවනා කරන්න කලින් හිතක. අභාවිත සිතක තියෙන්නේ හැම අරමුණක්ම එකකවත් ගැඹුරට බහින්නේ හැම එකක්ම නිකන් මතු පිටින් ස්පර්ශ කරන ස්වභාවයක්. සතියෙන් කළා දෙන්නේ එක අරමුණක් අරගත්තාම අපිට ඒ අපිට ඌමනා කරන අරමුණක් ගත්තාම යා ඒක එහෙම වෙන්නේ ඒක ගැඹුරට බහිනවා. දැන් ගලක් මේ වතුරට දැම්මම ඒ ගල එතනම බහිනවනේ කිඳා බහිනවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි සතියෙන් වෙන්නේ. අරමුණ පෙන්වුවට පස්සේ ඒ අරමුණ තුළ හොඳට කිඳා බහින ස්වභාවයක් තියෙනවා. ඒ ලක්ෂණය අපිලාපන ලක්ෂණය කියලා පෙන්නනවා. ඒ නිසා මුලදී ඉතින් අපි ඔච්චර දේවල් නැහැ. ඉතින් අපි හුස්ම රැල්ලේද ඉතින් මතු පිටින් තමයි අත ගන්නෙ. ඉතින් කාලයක් යනකොට තමයි හොඳට මුලැමැදාග බලනවා කියන්නෙම අන්න හොඳට ගැඹුරට බහිනවා. ඒකේ කිඳා බහින ස්වභාවයක් තමයි තියෙන්නේ. හැබැයි ඕක දිගටම එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් පස්සේ හොඳට අපි තුමුන් ත්‍රිලක්ෂණයක් වැටහිලා ඊළඟට අයින් වෙනවා. එතනත් තියෙන්නේ මතු පිට අත ගන්නවා වගේ හැබැයි සම්පූර්ණ වෙනස් සංසිද්ධි දෙකක්. ඒක පටලවා ගන්නත් බෑ. ඒ නිසා හරි හරි. එතකොට දැන් හුස්ම රැල්ල එහෙම දෙකක් තුනක් දැකලා හිත හොඳට තැම්පත් වෙනවා නම් හිත හොඳට තැම්පත් වෙලා ඊළඟට ධාතු ලක්ෂණ වගේ දකින්නවා නම් ඊළඟට හිස් තැනකට යනවා නම් එතකොට එතකොට මොකද ස්වාමින් වහන්සේ හැබැයි මට තවමත් ඒ ඩීටේල්ස් මං මුල් කාලවල නොබලපු එක ගැන පොඩි කලකිරීමක් තියෙනවා. ඒකයි මම කියන්නේ. නෑ ඒක තමයි දැන් අපි දැන් ආනාපාන සති සූත්‍රය ඔස්සේම පොඩ්ඩක් කතා කළොත් ඒකේ තියෙන්නේත් මුලින් කියන්නේ හොඳට සිහිය පිහිටව ගන්නවා. ආසල් ප්‍රසාර ක්‍රියාවලියම හරහා සිහිය පිහිටව ගන්නවා. පිහිටව ගත්ත සතියකින් තමයි ටිකක් අරමුණ තව විශ්ලේෂණයක් කරන්නේ. විස්තර බලන්නේ. එතනින් තමයි ඇත්තටම කියනවා නම් ඕකේ ධම්මවිචේ පැත්තක් වර්ධනය වෙන්නේ. මොකද අපි නිකන් මතු පිට හිටියා කියලා නිකන් ඔහේ හිටියා කියලා ධම්මවිචයක් වර්ධනය වෙන්නේ නැහැ. ඒක අද ඇත්තටම ඔය සම්මදේශනාදී කතා කරන්න පුළුවන්. මොකද බොජ්ජංග දියුණු වීම ගැන තමයි අද ඇත්තටම කතා කරන්න තියෙන්නේ. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නෙම තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති. දැන් මේ අපිට දැන් අරමුණක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක මේ පවිචයති පරිවිමන්සං ආපජි දෙක හොඳට විමසලා බලනවා. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා නිකන් බොහොම කුතුහලයෙන් බලන ස්වභාවයක් තියෙනවා. ඒ හරහා තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. ඒ නිසා ඒ ඒ ඒ දේවල් අපි තේරුම් අරගෙන තමයි කරන්න තියෙන්නේ. නැත්නම් නිකන් ඔහේ හිටියා කියලා ඒ අදාළ හැකියාවන් වර්ධනය වෙන්නේ නැහැ. ඒක ඇත්තටම අපි සූත්‍රයක් වගේ දෙයක් හොඳට අධ්‍යයනය කිරීම තුළ අපි මේ කටයුත්ත සාර්ථකව කරන්නේ කොහොමද මේ බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙන මේ හැකියාවන් වර්ධනය කරගන්න. ඒකයි අත්‍තරම මේ වටින්නේ. නැත්නම් අපි ඕන ඕන අපිට ඕන ඕන විදිහටනේ කරන්නේ නැත්තම්. නමුත් අර බුදුරජාන් වහන්සේගේ මඟ පෙන්වීම හොඳට ගත්තාම සුතමේ ඥානකින් අහලා තේුණාම අපි දන්නවා මේක නිවරදිව කළ යුතු ආකාරය. අරමුණක් තියෙනවා. අරමුණ කොහොමද බලන්නේ? මෙන්න මේ විදිහට බැලුවාම තමයි අන්න ධම්ම විචයක් වැඩෙන්නේ. ඒක ඔන්න එහෙම එහි යවා ගන්න නැතුව එතනම පැවැත්වහම තමයි සතියක් තියෙන්නේ. හරි මේක නැවත නැවත කිරීම හරහා ඔන්න වීරයක් වැඩෙන්නේ කියලා අන්න බුදුහාමුදුරුවෝ හරි ලස්සනට බොජ්ජංග ටික කොහොමද මේ අපි කරන අභ්‍යාසය හරහා වැඩෙන්නේ කියලා පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා ඒවැ යම්කිසි හරයක් තියෙනවා යම්කිසි පරිසංයුතු තැන් තියෙනවා. හුස්ම රැල්ල නොපෙනී යනවනම් ඉක්මනට මොකද කරන්නේ? නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ උතනදී එහෙම ගියා කියලා ඒක නවත්ත ගන්නත් බෑනේ. එහෙම අවශ්‍යත් නැහැ. <laughs> එහෙම අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ හැබැයි කාලයක් ඕක කරනකොට ඉක්මනට නොපෙනී යන එක ස්වාභාවිකයි. අනිවාර්යෙන් ස්වාභාවිකයි. ඊට පස්සේ ඒ නොපෙනී ගිය தත්ත්වය තුළ හිත පවත්වන්න පුළුවන් නම් එතන තියෙන සමාධිමත් භාවයක්නේ. දැන් අරමුණ ඊටාම සියුම් වෙලා හිත එහෙ මෙහෙ යන්නේත් නැහැ. අපි තුමු හොඳම මේ මේ සත්‍යයක් හිත අතීතයට පයින්නෙත් නෑ අනාගතයට පයින්නෙත් නෑ අරමුණක් දැන් ලොකුවට ග්‍රහණය කරන්න ගොරෝසු අරමුණක් ඇත්තෙත් නෑ හිත ඉන්නවා දැන් ඒ විදිහටම එහෙම නැත්නම් හිත සමාධිමත් වෙලා තමයි තියෙන්නේ ඒක පදනම වශයෙන් ගන්න පුළුවන් දැන් ඊට පස්සේ එක්කෝ ධාතු ලක්ෂණ මත වෙනවා නම් ඒක නිරීක්ෂණය කරන්න දැන් මේ මේ මේ තියෙන හිතේ ඒකාග්‍රතාවය එහෙ මෙහෙ යන්නේ නැති ගතිය සමාධිමත් භාවය පාවිච්චි කරන්න පුළුවන් මොකද අපි සමාධිමත් භාවයක් කියලා කියන්නේ දැන් අපේ හිතට කියන්නේ සාමාන්‍ය සරල උදාසීන අරමුණක ඒකාකාරී අරමුණක ඉඳලා පුරුද්දක් නැහැ. කම්මැලිනේ හරීම ඉන්න. එයා හරි විචිත්‍රත්වයක් දකින්නෙම එළියේ ඉඳ එළියටම දුවනවා. නමුත් අපි හික්මෝලා හික්මෝලා තමයි යාව මේ සරල උපේක්ෂා සහගත අරමුණකට ගෙනල්ලා තියාගන්නේ. වැඩි කාල පරිච්ඡේදයක් ඒක බලන්න සලස්සන්නේ. ඉතින් ඒක දැනට වර්ධනය වෙලා තියෙනවනම් ටක් ගාලා එතනට එනවා. ආවට පස්සේ ඉතින් ආයි දඟලන්න දෙයක් නැහැ. දැන් ඉන්නේ මේ ඒ බඳු හැකියාවක් සහිතව. ඒ ඒ හැකියාව පාවිච්චි කළා ඊළඟට අන්න වර්තමාන වශයෙන් පැන අරමුණක් නිරීක්ෂණය කරන්න භාවිතා වෙන්න ඕනේ. මොකද කියන්නේ වර්තමානයේ පහළ වෙන අරමුණක් යම් හෝ සංස්කාරයක් හොඳට නිරීක්ෂණය කිරීම තුළින් තමයි අපිට ඒකේ තියෙන හැඩතල ටික අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔව්. ඔව්. ඒක තමයි. එතෙන් ඒ ඒක තමයි අපිට ඒ කියන්නේ ඉන්න අවස්ථානුකූලව තමයි ඔතනදී කියන්න වෙන්නේ. අපි දුන්න දැන් යෝගාවචරයේ සෑහෙන කාලයක් එයා භාවනා කළා. හරියම දැන් අපි අර චිත්තානුපසනා කොටසදී කතා කරුව මට්ටමට ආවා කියලා. එතෙන්දී යාට දැන් එයා කෙලින්ම දැන් කය තැම්පත් වුණා, වේදනාවන් පවා තැම්පත් වුණා, සංඥාවල් වලට අහු වුණේ නැහැ, ඒවත් අතහැරලා ගියා. දැන් ඔන්න හිත දිහා බැලුවේ. හිත තියා ඔන්න සිතුවිලි ටිකක් ආවා. ඊට පස්සේ අන්න ඒ ටිකටත් අහු වුණේ නැහැ. දැන් ඔන්න තියෙන්නේ හුදු දැනුවත් භාවයක් විතරයි. ඉතින් එතනට තමයි ඊළඟට දාන්න තියෙන්නේ. ඒ නිසා දැන් යෝගාවචරයේ දැන් ඕක බහුලීකృత කරන්න කරන්න එයා ඉක්මනට මෙතෙන්ට එනවා දැන්. කායනුපසනත් නෙමෙයි ඒකත් සමනය වෙලා වේදනානුපසනත් නෙමෙයි ඒකත් සමනය වෙනවා. චිත්තානුපසනාවෙත් අර සමනය වෙච්ච ස්වභාවයට අනිසල ස්වභාවයට දැන් එනවා. ඉතින් ඕක බහුලීකృత කරන්න කරන්න ඒක නිකන් හිතේ රෙජිස්ටර් වෙනා වගේ දෙයක් වෙනවා. එයා හිත දැන් දන්නවා මෙහෙම ඉන්න පුළුවන්. අරමුණක් අත්‍යවශ්‍ය නැහැ. මුලදී තමයි අරමුණක් ඕමනා වෙන්නේ දැන් අරමුණක් අත්‍යවශ්‍ය නැහැ. මෙන්න මෙහෙමත් චිත්ත ස්වභාවයක් තියෙනවා කියලා අන්න හිතට වටහා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් අරමුණක් කරහා ගිහිල්ලා මෙතෙන්ට එන්න ඕනේ මේ කියලා නීතියක් නැහැ. හැබැයි ඉතින් අරමුණක් කරහා ගිහිල්ලා අරමුණක උදේවය දැකලා එන ගමන තමයි ඇත්තටම ඒම හරහා තමයි මෙතෙන්ට ආවේ. يعني ත්‍රිලක්ෂණේ වැටහීම හරහායි මෙතෙන්ට ආවේ. ඉතින් මෙතෙන්ට එන්නේ නැත්තම් අරක තමයි කරන්න තියෙන්නේ. එතෙන්දී නැවත නැවත කළා යාට පෙන්ලා දුන්නා නම් එයා මෙතෙන්ට ඒවි. දැන් මෙතෙන්ට එනවනම් ඉතින් ඍජුව එතෙන්ට දාන්න පුළුවන්. ඔව්. හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පර්යංකය. පර්යංකයට ඉඳගත් බොහෝ අවස්ථාවල අස්පියාගත් විටම සිතිවිලි නැති වී ආනාපානයේද නොදැනෙන හෝ ඊ타මත්ම සියුම් හුස්ම රැල්ලක් පමණක් ඉඳ හිට හිතුවොත් දැනෙන අවස්ථාවකට පැමිණේ. මේ අවස්ථාවේ ආනාපානය බැලීමට වරහන් ඇතුලේ නාස්පුඩුවල ස්පර්ශය පටන් ගත්තත් සිතුවිලි නැති වර්තමානයේ සිටිනවා වගේ තේරෙන ස්ථානයකට යැවේ. සමහර විට බොහෝ වෙලාවක් මෙලෙස සිටිය හැක. සමහර විට ආනාපානයෙන්ම පර්යංකය පටන් ගත්තද හුස්ම රැල්ල ඉක්මනින් සියුම් වීමේ සිතවිලි නැති වීමෙන් සිතවිලි නැති ස්ථානයකට පැමිණේ. ආනාපානයට හිත නොයවා මේ සිතුවිලි නැති ස්ථානයේම සිටිය යුතුයද නැත්නම් ආනාපානය දිගටම පවත්වාගෙන යා යුතුයදයි උපදේශක් දෙනමින් කරුණාවෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි. තවද මේ අවස්ථාව සමාධියක් කියාත් නොවැටහි. ඔබ වහන්සේට මේ ආත්මයේදීම නිවන් අවබෝධ වේවා. හරි. ඒ කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මේ නේද? හා. <coughs> දැන් ඒ කියන්නේ ආනාපාන සතිය කරගෙන ගිහිල්ලා මොකක් හරි يعني අරමුණක් දැකීම හරහා දර තත්ත්වයට එන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මොකද්ද ගත්ත අරමුණ? ඒ කියන්නේ ආනාපානේ කර අවුරුදු 4ක් විතර කර කර ඉන්නකොට හරි. පස්සේ නිකන් සමාධියක් වගේ තේරෙන වර්තමානයේ වගේ ඉන්න තැනකට යවෙනවා. හරි. සිතුවිලි නිකන් ගන්න හැදුව ඉස්සර ඉස්සර නම් ගන්න හැදුව එහෙම එන්නේ නැහැ. හරි. අතීතයේ සිතුවිලිත් නැහැ අනාගත සිතුවිලිත් නැහැ. නිකන් මට එහෙම ඉන්නකොට පිට වෙන දේවල් දැනෙනවා, සද්ද ඇහෙනවා. හරි. සේරම වෙනවා. හැබැයි ආනාපානෙට හිත ගන්න අමාරුයි ඊට පස්සේ. දැන් හිත මොකද්ද ඇසුරු කරන්නේ? ඒක තමයි. ඒක තමයි මම අහන්නේ. <laughs> දැන් මොකක් මොන අරමුණද ඇසුරු කරන්නේ දැන් හිත? එහෙම මොනවත් නැහැ හොඳයි. එතකොට සක්මනේදී මොකද අත්දකින්නේ? සක්මනේ හොඳයි. හැබැයි මං හිතන්නේ මං ගොඩාක්ම දියුණුයි කියලා හොඳට ස්පර්ශය තේරෙනවා. ගොඩක් ගොඩක් වෙලා මිනිත්තු 45ක් විතර කියනකොට නිකන් කකුලේ බර ගතිය අර දැනෙන වෙලාවල් තියෙනවා. හරි. ඉතින් ඒක පහසුවෙන් කරගෙන යනවා. සක්මන මම පටන් ගත්තේ ගොඩක් අවුරුද්දක් විතර ඇතුළත තමයි. ඉතින් ඉස්සෙල්ලා කරේ වෙනස් විදිහක සක්මනක්. අහහ. මේ අර ස්පර්ශය බලන සක්මන පටන් අරන් අවුරුද්දක් විතර ඇති. හරි. දැන් ඒ කියන්නේ හිත පිට යන්නේ නැතු ඒ ස්පර්ශයත් එක්ක ඉන්න පුළුවන්ද දැන්? පුළුවන් සමින්ස. එතකොට කලාතුරකින් ගොඩක් ලොකු සද්දයක් වගේ ඇහෙනකොට ටිකක් යනවා වගේ වෙනවා පාරේ සද්ද වලට. හරි. එතකොට يعني මේ කොනේ ඉඳන් එහා කොනට එහා කොනේ ඉඳන් ආයේ මේ කොනට ඔහම වට කීපයක්ම මේ අරමුණේම තියාගෙන යන්න පුළුවන්. දෙකක් දෙකමාරක් තුනක් විතර පුළුවන්. ඉතින් අර ඒක ඩිප එක වෙනස් වෙනවා. ලොකු සද්දයක් ඇහුනොත් එහෙම කවුරු හරි කතා කරොත් එහෙම එතකොට ඔතන දැනෙන දේවල් මොනවද? පාදේ දැනෙන දේවල් මොනවද? පර්යංකේ දැන් පාදයේ පාදයේ ස්පර්ශය තමයි දැනෙන්නේ. ඔව්. ඒක තව ටිකක් බලන්න. ඒක ඒ කියන්නේ උණුසුම් සිසිල ඒවා දැනෙනවා. හා. ඊට පස්සේ බරගතිය ගොඩක් වෙලාවට එනවා. සමහර විට ඇඟේ අනිත් තැන් වලටත් යනවා වගේ තේරෙන වෙලාවල් තියෙනවා ගොඩක් වෙලා සක්මනේ හිටියාම. හොඳයි. දැන් ඕකේ කියන්නේ අපිට මුලින් ටිකක් ඔය ලක්ෂණ ටික මතු කරගන්න වෙනවා. දැන් අපි මුලින් අපි දුමු නිකන් ස්පර්ශයක් කියලා නිකන් මේකේ අපි දුමු පොළවේ රළු ගතිය අපිට දැනෙනවා කියලා හිතන්නකෝ. ඕකේ හිත තියන් යනවා කියලා හිතන්නකෝ. ඒ ඒක එතන හොඳට හිත මේ පදනම් වුණාට පස්සේ බලන්න මේකට අමතරව තව මොනවද තියෙන්නේ කියලා. හරි දැන් කියේ උණුසුම් සිසිල් ගතිය තියෙනවා කියලා. අන්න ඒ කියන්නේ අපි මේකේ මුලින් හසු නොවෙච්ච තව ලක්ෂණ ටිකක් සොයා ගැනීමක් වගේ දෙයක් නෙතන වෙන්නේ. ඒ හරහා අපේ තව ටිකක් ධම්මවිචේ පැත දියුණු වෙනවා. තව තව සම්පජඤ්ඤය දියුණු වෙනවා. ඒ ඇත්තටම මේ ඔක්කොම අභ්‍යාස තමයි එකතකින් බැලුවාම මේවා හරහා හිතේ ඇතුලේ තමයි වැඩ ටික වැඩ කැලලා සිද්ධ වෙන්නේ. මේ ඔක්කොම එළියේ තියෙන යම් යම් මේ ආයුධ ටිකක් තියෙන්නේ. මේ ආයුධ ටික අපි හොඳට හසුරවන්න හසුරවන්න ඇතුලේ යම් වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඔතන හොඳට තව තව මොනවාද මට දැක ගන්න පුළුවන්. මට මෙතෙක් අහු නොවෙච්ච තව ලක්ෂණ මොනවාක්වත් තියනවද කියලා හොඳට විමසිලිමත්ව බලනොත් තව තව ධාතු ලක්ෂණ ටිකක් මතුවෙනවා. හ්ම් බලන්න කොහොමද දැන් මේවා ක්‍රියාත්මක වෙන්නේ දැන් තද ගතියක් කලින් තිබුණ ඔන්න හටගත්තා නැතිලා ගියා. උණුසුමක් කලින් දැනුන්නේ නැහැ. ඔන්න දැන් දැනෙනවා. ඊට පස්සේ නැතිලා ගියා. ඊට අර ඒගොල්ලන්ගේ හැසිරීම ටිකක් නිරීක්ෂණය කරන්න. ඒ හැසිරීම නිරීක්ෂණය කරනකොට තමයි දැන් මේගොල්ලන්ට කාටත් පොදු පොදු හැසිරීම රටාවක් අපිට තේරෙන්න ගන්නෙ. ඒ ඒ පැත්තෙන් යන්න. ඉඳගෙන කරන භාවනාවේදී දැන් කියන්නේ ආනාපාන සතිය සංසිඳුණාට පස්සේ මේ ඒකේ මොකද්ද ඊට පස්සේ බැලුවේ එහෙම සාමාන්‍යයෙන්. මීට කලින් ආනාපානෙ කර කර හිටියා ඊට පස්සේ හුස්ම රැල්ල සියුම් වුණා. හරි. ඉතින් ආස්වාස ප්‍රාස්වාස වල වෙනස මැද්දි අර ඉඩක් එක එහෙම ඉස්සර ඉස්සර කරනකොට තේරුණා. ඒ කියන්නේ ආස්වාසයේ ප්‍රසවාසය අතර තියෙන හිඩසට අවධානය යොමු වුණාද? එහෙමයි සමින්ස. ඊට පස්සේ සියුම් වෙලා නැති වෙලා ගියා. ඒ අතරෙම වගේ තමයි අර වගේ ස්ථානයකට හිත යනවා. හරි. එතකොට ඒ කියන්නේ මම මෙහෙම අහන්නම්කෝ දැන් ඊට පස්සේ හිමීට නිකන් හිත දිහා බැලුණාද? දැන් හිත යනවා කියලා කිව්වේ. ඕ හිතට ඕ හිත එක තැනකම තියනවා වගේ හින්දා ඒක බැලුණා. හරි. එතකොට තේරුණා සිතවිලිත් නැහැ. හරි. නිකන් ටිකක් අහින්න ගතිය. අහින්න වගේ ගතිය. එහෙමයි සර්. හොඳයි. ඒ කියන්නේ මේ කියන්නේ වැරද්දක් නැහැ. සක්මනේදිත් අර දේ තව ටිකක් කරන්න. අර දේ තව ටිකක් කරන්න. එතකොට තව ඔයක තව කියන්නේ ඔතන ශක්ති ඔය ස්වභාවයේ ශක්තිමත් වීම තමයි වෙන්නේ. හැබැයි තාම අරමුණු වලට එතන දැමෙනවා. බලන්න ඒක ටිකක් කරදරයක්ද කියලා. අපිමයි පොඩ්ඩක් ඔතනදී පරීක්ෂා කරගන්න වෙන්නේ. දැන් හිත ටිකක් පුරුදු වෙලා තියෙනවා මේ අරමුණු වලින් තොරව ඉන්න. දැන් ඒක තව හොඳට තහවුරු වෙලා තියෙනවද කියලා තමයි පොඩ්ඩක් බලන්න තියෙන්නේ. දැන් සක්මනේදී අර විදියට හිත දානකොට කරදරයක් වගේ තේරෙනවා නම් හිතට මේක වෙහෙසක් නම් හිත කැමති නම් ඊට වඩා මොකක්වත්ම ඇසුරු කරන්නේ නැතුව නිස්කලංකව නිදහසේ ඉන්න කැමති නම් ඉන්න ඉඩ දෙන්න. අපිට තමන් කළා බලලා තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. මට තේරුන්නේ අන්තිම ටික ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්පර්ශය බලන්නේ නැතුවද? නෑ ඒක තමයි දැන්. ස්පර්ශයත් බලනවා ඊට අමතරව ඕ ස්පර්ශය බලන බල බලනවට දැන් ස්පර්ශය බලන එකනේ අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඊට අමතරව තව මොනවාද තියෙන්නේ කියලාත් බලනවා. ඔය ඔය දේ ටිකක් කරගෙන යනකොට හිතට වෙහෙසක් දැනෙලා හිත කැමති නම් ඊට වඩා බොහොම නිස්කලංකව මොකක්වත් බලන්නේ නැතුව නිදහසේ ඉන්න කැමති නම් ඉන්න ඉඩ දෙන්න. හැබැයි ඒක මුල්ම මේ කියන්නේ යෝගාවචරයට ඒක සුදුසු නැහැ. කාලයක් ඔය කරනකොට තමයි අර අර වගේ රටාවක් හිතට අහු වෙනකොට තමයි එයාට එතෙන්ට දාන්න තියෙන්නේ. එහෙනම් දැන් සාමාන්‍ය එදිනදා කටයුතු වලදී කොහොමද හිතේ ස්වභාවය? මම ගොඩක් වෙලාවට දැන් ඇවිදිනකොට එහෙම සක්මන වගේ අර ස්පර්ශය බල බල ඇවිදිනවා. හරි. ගොඩක් වෙලාවට හැබැයි පරයන්ක නම් හැමදාම කෙරෙන්නේ වගේ. හරි. හැබැයි නිකන් සක්මන හැමදාම කරනවද? ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ. පරයන්ක කරන වෙලාවට ওই தත්වෙන්නද වෙන්නේ? එහෙමමයි මට මේක දැන් හරි දෙයක්ද මං කරන්නේ වැරදි දෙයක්ද කියන එක තමයි මගේ ලොකුම ප්‍රශ්නේ. මොකද ඉඳගත්ත ගමන්ම සමහරලාට ආනාපානි තක් ගාලා යනවා මේ අතන්ට වැටෙනවා. හිත අතන්ට වැටෙනවා. එහෙමයි සර්. එතන දැනුවත් භාවයේ තියෙනවා. දැනුවත් භාවයේ තියෙනවා. වටේ සද්ද ඇහෙනවා අහන්න ඕනේ නම්. හරි. කවුරු හරි කතා කරත් ඇහෙනවා. එහෙම දැනීම තියෙනවා. හරි. එතකොට එතන යන එක නම් වරදක් නැහැ. එතන පුරුදු කරන්න. හොඳයි. ඒ தත්ත්වය තුළ කොච්චර කල් පවත්වන්න පුළුවන්ද? පැයක් වුණත් ඉන්න පුළුවන්ද? ඉස්සරම මම ගොඩක් ගොඩක් කරනකොට පැයක් විතර හිටියා. මම දැන් බලෙන් වගේ ආනාපානෙට දාගන්න ගත්තට දැන් එහෙම අවශ්‍ය නැහැ. අදින්ටම දාන්න. ඒ පැත්තෙම යන්න පුළුවන්. ඒකම පදනම කරගන්න. ඒකම පාවිච්චි කළා හිතට මේ ඒකෙන් ඔගේ පැති කීපයක් ගන්න පුළුවන්. ඕකේ තුල හිත පවත්නකොට හිත ගැඹුරු සමාධි මට්ටම් වලට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් යා මතු පිට ඉන්නත් පුළුවන්. වෙන විදිහට ඉන්න දෙන්න. කියන්නේ හිත ඇතැම් වෙලාවට ගැඹුරට යනවා නම් ඒ ගැඹුරු සමාධිමත් භාවයට වෙන්න ඉඩ දෙන්න. ඒක වළක්වන්න ඕනෙත් නැහැ. අපිට යා මතු පිට ඉන්නවා නම් එතකොට සමහරට සිතුවිලි එනවා නම් ඒ දේවල් වල තේරුම් ගනිමින් අතහැරලා දාන්න. අපිට මොන්න මොහකට සිතුවිල්ලකට ගියා. තේරුම් ගන්නවා මේ ගියේ ඔන්න තණ්හාවට කැමැත්තක් හරහා තමයි මේක ඒ සිතුවිල්ල පහළ වුනේ. තේරුම් ගත්තට පස්සේ ආයෙත් ඒ සිතුවිල්ල අතහැරලා දාන්න. ආයෙත් මෙතෙන්ට තමයි එන්න තියෙන්නේ. ඒ මුකුත් සිතුවිලි නැති බොහොම නිස්කලංක භාවයට තමයි එන්න තියෙන්නේ. මේක නිකන් gedara වගේ කරගන්නයි තියෙන්නේ. ඒක නිකන් අමුතුම ලෝකයක් වගේ ස්වාමීන් වහන්සේ. මට සිතුවිලි නම් ඇවිල්ලාම නෑ තාම. එතන ඉන්නකොට ඔය ඉන්නවා. ඒකයි බය හිතුනේ මොකක්ද දන්නේ. එතන ඒ කියන්නේ උතන නිවැරදි තැනක් නම් ඇත්තටම අපිට ඕනම දෙයක් නිරීක්ෂණය කළා ඒකේ ඇතිවීම නැතිවීම සබහාය දැකීම හරහා තොතෙන්ටම තමයි යන්න තියෙන්නේ. එහෙමයි. එතන ඒ ඒ හරහා අපිට ඕක ඕනනම් අර වෙරිෆයි කරගන්න පුළුවන්. කියන්නේ අපි තුමු සිතුවිලි ටිකක් ආවා. ඒ සිතුවිලි වල ඇතිවීම නැතිවීම සබහාය බලමින් හිටියා. ඕනනම් අපිට යම් වැඩියෙන් නැති වෙන සබහාය බැලුවා. නැති වෙලා ෂය වෙලා යන හැටි බැලුවා. ඒ ඒවා දිහා බල බල ඉඳිද්දි හිතේ බේට පතෙන්ට තමයි යන්නේ. නැත්නම් වේදනාවක් ආවා. වේදනාව ඇති වෙලා නැති වෙලා යන හැටි බල බලා හිටියා. ඔන්න ලොකු වේදනාවක් ආවා. ඒක ෂය වෙලා යන හැටි බැලුවා. ඒක ෂය වීම හරහාත් අතෙන්ටම තමයි යන්නේ. ඉතින් ඕනම පැත්තකින් ගිහිල්ලා එතෙන්ට තමයි ඇත්තටම හිත යොමු වෙන්නේ. ඒ නිසා ඔය ඕනම දෙයක් හරහා ඒ தත්ත්වය නිවැරදි தත්ත්වයක්ද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. හොඳයි සොනස්. හොඳයි. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රාස්වාසයයි. මූල කර්මස්ථානයේ ගෙවි අවසන් වූ පසු ශරීරයේ නොදැනෙන සිතුවිලි නොමැති තත්වයකටපත් වේ. පසුව ශරීරයෙන් නොනවත්වාම ශක්තියින් පිටවෙන්නක් මෙන් පර්යංකයේ හතරෙන් තුනක පමණ කාලයක් දැනේ. පර්යංකයේ අවසානයේ ශරීරයේ චලනය නොකල හැකි තත්වයක් ටික වේලාවක් යනතෙක් පවතී. මෙම తත්වයේ පසුගිය පර්යංක කිහිපෙදීම අද්දුටිමි. තෙරුවන් සරණයි. එකාගෙද සොරංගෙද නෑ. ඔව්. <laughs> එතකොට කියන්නේ මේක දැන් වදයක් වෙලාද නැත්නම් මොකද තත්ත්වය? එතකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් පරයන්කට වාඩි වෙනවා වාඩිනාට පස්සේ මට පොඩ්ඩක් ආයෙ විස්තර කරන්න යන ක්‍රමේ රටාව. ආශ්වාස ප්‍රශ්වාස ගෙව ගියට පස්සේ ඔව් ඒ කියන්නේ මේ නිකන් සමාධියකට යනවා සම්මාස. හරි. සමාධියට කිල්ලෙලා මම සිතුවිලි එන්නේත් නැහැ. හරි. මේ නිකන් ඇඟේ නිකන් බලයක් පිටලා වගේ පිට වෙනවා වගේ දැනෙනවා. හ්ම් නිකන් ශක්තියෙන් පිට වෙනවා වගේ දැනෙනවා. ඔව්. ඒ කියන්නේ ඇඟ නිකන් කිලිපොලා යamak වගේ දැනෙනවද නැත්නම් මොකද්ද වෙන්නේ? ශක්තිය පිටනවා කියන්නේ නිකන් ඇඟ කියන්නේ ඇඟිලි වලින් වගේ මොනවා හරි පිටනවා වගේ දැනෙන ඉස්සේ ඇඟිලුත් මොනවාද කියන්නේ ඇඟින් කියන්නේ හිතෙන් වගේ මොනවාද පිටනවා වගේ දැනෙනවා. හ්ම්. සක්මනේ තත්ත්වය කොහොමද? සක්මන සමනස් නිකන් ගොජේ ඒ කියන්නේ ගෙඩිය දින වගේ දැනෙනවා මේ නිකන් මම යන්න දෙන්න මම බලන්නේ නැච්චර. බලන්න. එතකොට ඒ තරම්ම හිත පිට යන්නේ නැද්ද? පිටියන වෙලාවල් තියෙනවා උනාට ඉතින් එච්චර වදයක් වෙන්නේ ගිල්ලා ආයෙ එනවා ඉතින් එයාම එනවා ඔව් එහෙම එතකොට අනිත් වැඩ කරද්දිත් හිත ඒ තරම්ම දැන් එහෙම හිතුවන්නේ නැද්ද නෑ එච්චරම එහෙම හිතුවන්නේ නෑ හිත දැන් සාමාන්‍යයෙන් කතන්දර කී කියා ඉන්න කැමැත්තක් නැද්ද එච්චරම නෑ <laughs> <laughs> හොඳයි. එතකොට වාඩිලා ඉන්නකොට මීට කලින් එහෙම මොන හරි දෙයක් මේ අරමුණක් අනුන් ස්වභාවයක් අරගෙන ඒක හොඳට නිරීක්ෂණය කිරීමක් කරාද? නිකන් බලන් හිටියා විතරයි සමනංශ එඥානය මොකද්ද බලන් හිටියේ? ඒ කියන්නේ අරමුණු වෙනවා යන ඒවා දිහා බලන් හිටියා උනාට හිතේද? හිතේ යන අරමුණු දිහාද නැත්නම් කයේ ඇති වෙන දේවල්ද මොකද්ද? හිතේ යන අරමුණු. හිතේ යන අරමුණු. හොඳයි. එතකොට දැන් හිත හිතත් හිස්සුණාද? එහෙමද වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලාම නෑ ඒ වුණාට අරුණ එහෙම මෙන් යනවා ඒ වුණාට දැන් කියන්නේ පරියන්ක අන්තිම වෙනකොට මේ කියන්නේ අරුණ එන්නෙත් නැති ගොඩාක් නිකන් ඩීප් සමාධියකට වගේ ගිහිල්ලා ඉන්නවා ඔය ඒ යන්න එතනට යනකම්ම නිකන් ඇඟෙන් ශක්තිය පිට වෙනවා වගේ එකක් වෙනවා මේක දැන් පරියන්ක ඊපි දෙක දෙනවා හොඳයි මම හිතනවා තව පොඩ්ඩක් ඕක ඕනනම් දෙයක් කියන සිතුවිලි පැත්ත ටිකක් නිරීක්ෂණය කරන්න ඒ කියන්නේ දැන් කයට ඒ විදිහට වෙන්න ඉඩ හැරලා හිත දිහා බොහොම මධ්‍යස්ත විදිහට බොහොම يعني මුරුදු විදිහට බලන්න. يعني හිර කරගෙන තද කරගෙන බලනව නෙමෙයි. සිතුවිලි ටිකක් එන්න ඉඩ දීලා බලන්න. ඒ කියන්නේ අපිට ඔතන ඇත්තටම ඒ කියන්නේ වේදනානුපස්සනාව, කායනුපස්සනාව, චිත්තානුපස්සනාව කියන තුනෙන් එකක යෙදෙන එකේ වැදගත්කමක් තියෙනවා. යම් අරමුණක් අරගෙන යාවේ යාගේ ස්වභාවයන් නිරීක්ෂණය කළා යාගේ යථා ස්වභාවය වැටහීම තුළ ප්‍රඥාවක් වර්ධනය වෙනවා. අපි නිකන් ඔහේ හිටියොම ඒක අර ඒ උවමනා කරන සාධක ටික මේ මේ සපිරෙන්නේ නැහනේ. ඒ නිසා පොඩ්ඩක් අර ඔහේ ඉඳීම තුළ සමත පැත්තට තමයි යන්නේ. අපි අධ්‍යයනයක් මොකක්වත් නැහැ. ඔහේ ඉන්නවා. අතරම දැන් ආනාපාන සතියේ ඔහේ හිටියොත් සමත පැත්තට වැඩෙනවා. දැන් ආනාපාන සතිය පැති දෙකට යන්න පුළුවන්. අපි දැන් මේකේ විස්තර කරේ හුඟක්ම විපස්සනාවට බරලා. පියවර 16කින් පෙන්වන්නේ විපස්සනා පැත්තක්. නමුත් සමත පැත්තක් කතා කරොත් එහෙම ආනාපානය දිහා බලනවා විස්තර බලන්න යන්නේ නැහැ. ඒක හුදුව මෙතන පැවැත්වීමක් විතරක් තමයි කරන්නේ. මෙතන හිත පවත්වා ගැනීම සඳහා ආනාපානය පාවිච්චි කරනවා. මුකුත් විස්තර බලන්නේ ආස්වාසය තුනීද ආස්වාසය උණුසුම්ද සිසිල්ද මොකක්වත් බලන්නේ නමුත් මෙහිත පවත්වා ගැනීම විතරක් මෙතන ගන්නවා. ඒතර ඔහේ ඉඳීමක් තමයි තියෙන්නේ. එතන හරහා ඔන්න හිත සමාධිමත් වෙලා එතන. සමත පැත්තකට යනවා. ඒ නිසා ඔය මේ පොඩ්ඩක් මේ විපස්සනාව ප්‍රඥා පැත්ත වර්ධනය වෙන නම් අපි මේ මාක් හරි වර්තමාන වශයෙන් පැන නගින අරමුණක් අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කරන්න වෙනවා. ඒකේ තියෙන ගති ලක්ෂණ බලන්න වෙනවා. ඒ හරහා තමයි මෙයාගේ හැසිරීම රටාවෙන් ත්‍රිලක්ෂණයක් වටහා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් බලන්න ඒ ඒ පැත්ත වෙලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ පැත්ත කෙරලා මදි නම් ඒක කරන්න වෙනවා. ඔව් ඒ නිසා ආනාපානයේ තැම්පත්තු වේවි ප්‍රශ්නයක් නැහැ. ඒක අපිටම එයා තැම්පත් වුණාට පස්සේ කායික වශයෙන් යමක් දැන් ඔය දැන් ඔය මේ මේ ශක්තියක් පිට වෙනවා වගේ දේක උනත් එක අතකින් ඉතින් අපිට හිතන්න පුළුවන් මේ කයේ යම් වෙනසක් කියලා. ඒකෙත් ඇතුළේම තියෙන ස්වභාවයක් හොයාගන්න අල්ලගන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් වේදනාව ස්වභාවයෙන් නෝන ඒක බැලුවත් වරදක් නැහැ. එහෙම නැත්තම් හිත දිහා බලලා හිතේ එන සිතුවිලි එන යන දිහා ඒවැයේ හැසිරීම රටාව තේරුම් ගන්න එකත් වටිනවා. ඔව්. පැති කීපයක් පොඩ්ඩක් බලන්න කොහෙන් කොහෙන්ද ටිකක් මේකේ මේ වැඩ ටික කරගන්න කොහෙන්ද අරමුණක් ඉදිරිපත් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. හොඳයි සෝන. හොඳයි. හොඳයි. හතරවෙනි ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ මගේ කමඨහන් වார்த்தාව මෙසේයි. පරියංක භාවනාව ඔබ වහන්සේගේ උපදෙස් පරිදි කයට සිත යොදත් මද වේලාවක් සිටින විට හුස්ම ගන්නා ආකාරයක් දැනේ. එනම් උදු නාසිකාග්‍රයේ හුස්ම දැවටීමක් නොදැනේ. දැඩි වීර්යකින් හුස්ම වැටෙන්නේ කොහේදයි බලන විට නාසයේ හුස්ම දැවටෙන අයුරු දැනේ. ඇතැම් අවස්ථාවලදී ආශ්වාසයේ මුල හා මැද දැනගත හැකිය. ටික වේලාවක් මේ හුස්ම රැල්ල තුනී වී ගොස් නොදැනී යයි. මෙවිට හිස් බවක් දැනේ. මෙම හිස් බව අත්දකිමින් ටික වේලාවක් සිටිය හැකිය. ඉඳහිට ශරීරයේ වේදනාවක්ද දැනේ. ඇතම් අවස්ථාවන්හිදී හිසෙහි රස්නයක්ද මුහුණේ සිසිල් ගතියක්ද දැනේ. මේවා ධාතු ලක්ෂණ යයි සිතමි. ඇතැම් භාවනා වාරවලදී කිසිවක්ම නොදැනී යන අවස්ථාවන්ද පවතී. නැවත දැනීම ඇතිවන විට මා සිටින්නේ ආනාපාන සතියේය. මෙය නිින්ද යාමක් විය හැකිද? ඇතැම් භාවනා වාරවලදී හිස්තන අත්දකිමින් මද වේලාවක් සිටින විට හිස්තන හිස් නොවන බවත් සිතුවිලි වලින් පිරී ඇති බවක් දැනේ. නමුත් මේ සිතුවිලි වල පැහැදිලි බවක් නැත. භාවනාවේ වැරදි ඇතොත් නිවැරදි කර දෙනමින් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මුලදී පාදවල ස්පර්ශයට අවධානය යොමු කරා කර ආරම්භ කරමි. මද වේලාවකදී පාදවල අවධානය කෙමෙන් අඩු වී ශරීරයේ චලනය කෙරෙහි අවධානය යොමු වේ. වරක දෙපැත්තටම පැද්දෙමින්ද වරක ඉදිරියට වැනමින්ද ඇවිදින බවක් දැනේ. මෙසේ ටික වේලාවක් සිටිය හැක. මාගේ සක්මන නිවැරදිදයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඒකත් කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? හොඳයි. පොඩ්ඩක් දෙනවද මයික් එක? හුඟක් කල් තිස්සේද භාවනා කරන්නේ නැත්නම් ළඟදී පටන් ගත්තේ? සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර වාගේ වෙන්නේ. හොඳයි. මට හිතෙනවා සක්මනේ තව ටිකක් දියුණු කරගන්න. ඒ කියන්නේ දැන් පැද්දෙන ඒවා බලන්න මේ ඒක දැන් નિરાයාසයෙන් පේනවද නැත්නම් මේ නැත්නම් යටිපතුලේ අවධානය කරමින් අවධානය පවත්වමින් යනවා කාලයක් ඊට පස්සේ ඉබේටම මෙතනට එනවද? මුලින් යටිපතුලට අවධානය යොමු කරගෙන ඇවිදිනගෙන යනවා. හරි. එහෙම යනකොට තේරෙන්න ගන්නවා ඒක මෙහෙම පැත්තට පැද්දෙනවා කියලා. හරි. ඒත් එක්කම තේරෙනවා කකුල් දෙක වැඩ කරනවා වගේ තේරෙනවා. එහෙම දැනට මට හිතෙනවා මේ යටිපතුලේ තියාගෙන යන එක හොඳයි. මොකද එතනදී අර අපි සීමිත ප්‍රදේශයකටනේ සිහිය පවත්වන්නේ. එතනින් පොඩ්ඩක් හැදෙනවා හිත අපි කොහොමද ඒක තැනකට යොමු කරන්නේ කියලා ඒ ඒකාග්‍රතාවයක් හැදෙන්න ගන්නවා. ඒ නිසා දැනට ඒ පැත්තෙන් විතරක් යන්න. පස්සේ කියන්නේ ඕක ටික ටික වර්ධනය වෙනකොට නිකන් දැන් අත උනත් දැනේවි නමුත් ඒ ඕන ඕනනම් අපිට සීමිත ප්‍රදේශයකට උනත් හොඳට හිත යොමු කිරීමේ හැකියාවත් හැදේවි. ඒ නිසා පොඩ්ඩක් දැනට මේ යටිපතුල් වලම තියාගෙන යන්න. හොඳයි. ඉඳගෙන කරන භාවනාවදී ඇත්තටම මේ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිස්තැනක් කියන එකක් අර්ථ දක්වන්නේ නැත්නම් නිවැරදිම පැත්තකට ගත්තොත් ඒ එතෙන්දී අපි කතා කරන මේ හිස්තැනක් කියන එක කියන එක ඇත්තටම අපි යොදන්නේ මේ අරමුණක් හොඳට බලමින් ඉඳලා එන මේ එකක්. දැන් මෙතන සමහරලාට ඒකම නෙමෙයි වෙන්නේ. සමහරට මුල් අවස්ථාවේදීමත් අර අපි හිතන්නේ අර පස්සම් භයං කාය සංඛාරම් කියලා කතා කළේ. හතරවෙනි පියවර. ඒක උනත් යෝගාවචරෙක් ඒ නම පාවිච්චි ගන්න පුළුවන්. මොකද එතනත් මුකුත් නැති තරම්. කයත් හොඳට තැම්පත් වෙලා හිතත් තැම්පත් වෙලා තියෙන්නේ. නමුත් ඒක ඒක නෙමෙයි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන මට්ටම. ඒ නිසා ඕක පටලවා ගන්න ඕනේ නැහැ. ඉතින් අපි මේවා පහු කරගෙන තමයි යන්නේ. ඉතින් මෙතනක් තියෙනවා එක්තරා අන්දමක හිස්ව භාවයක්. මෙතන දැන් ഘോഷාවක් නැහැ. හිත බොහොම තැම්පත් වෙලා, කායත් හොඳට තැම්පත් වෙලා, සමාහිත වෙලා තියෙනවා. ඉතින් ඒ தත්ත්වය පැවැත්වීම හරහා තමයි අපිට එක්කෝ කායික වශයෙන් යම් සියුම් වේදනා දැනෙන්න පුළුවන්, නිකන් කය කිලිපොලා යනවා වගේ අර ප්‍රීති ස්වභාවයෙන් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කයේ තැන් තැන් වල යම් යම් සංවේදනාවන් දැනෙන්න පුළුවන්. එතනින් තමයි අපේ හිමීට අනිත් පැත්තට දාගන්න තියෙන්නේ. ඒ නිසා මේ தත්ත්වය පොඩ්ඩක් තව පවත්වලා බලන්න නිකන් සමස්තයක් වශයෙන් කයට හිත යොමු කරාම කයේ මොනවාද මතුවෙන්නේ කියලා. සාමාන්‍යයෙන් එතන ඉන්නකොට මේ අර දඟලන ගතිය වගේ තියෙනවා. හරි. ආයි කියන්නේ හැමදාම නැහැ සමාදාසවල තියෙනවා සමාදාසවල නැහැ. ඔව්. හිස්තන වගේ තියෙන තනත් මම හිතන්නේ අර හුස්ම රැල්ල ගෙවිලා වුණාට පස්සේ තියෙන එක වෙන්න ඇති කියලා හිතනවා. ඒක තමයි. දැන් ඒ ඔයා අර්ථ දක්වන්නේ එතන. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඔහොම යමු. දැන් ඔහොම ඔහොම ඉඳද්දී ඕන්නම් ඒ කියන්නේ කායික වශයෙන් පොඩ්ඩක් බලන්න කොහේ හරි අරමුණක් මතු වෙනවද කියලා. මතු වෙනවනම් දැන් මෙහෙම කරන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් වාඩිලා ඉන්නකොට දැන් කොහොමත් යම් යම් අරමුණු ටිකක් මෙතන තියෙනවානේ. උදාහරණයක් වශයෙන් අද දෙක මෙහෙම තියන් ඉන්නවා. මෙහෙම තියන් ඉන්නකොට මේ එකාතක බර අනිත් අතට දැනෙනවා. මෙතන තියෙනවනේ යම් අරමුණක්. ඊට අමතරව මේ දෙක අතර මේ තියෙන යම් උණුසුමක්. එක අතක උණුසුම අනිත් අතට දැනෙනවා. ඊළඟට මේ පාද දෙකක් එකිනෙක ගැටෙනවා. එතන තියෙනවා තද ගතියක්. නැත්තම් මේ තට්ටම් ප්‍රදේශයේ මේ කොට්ටෙත් එක ස්පර්ශ වෙනවා. එතනක් තියෙන තද ගතිය. මෙන්න මේ තැන් ටිකට ඉස්සලා හිත දාන්න. ඒ කියන්නේ අපිට එකපාරට ලොකෝට අරමුණක් අහුවෙන්නේ නැත්තම් මේ අරමුණු ටික කොහොමද තියෙනවා. දැන් හිත පොඩ්ඩක් අර විදිහට සමනය වෙන්න දීලා ඊළඟට බලන්න මේ තැන්වලට අර හදාගත් අවධානය යොමු කරමින් පොඩ්ඩක් නිකන් ඒ ඒ තැන්වල හිත නිකන් පොඩ්ඩක් නවත්තලා තියලා බලනවා. උදාහරණයක් වශයෙන් දැන් මේ අත් දෙක අතර බලනවා. දැන් අපි ආනාපානේ හරහා අපේ අවධානය හදාගත්තේ නාසිකාග්‍රේ. නමුත් දැන් එතන නෙමෙයි තියන්නේ. ඒ අවධානය පුළුවන් ද කියලා බලන්න මේ අත් දෙක අතරට ගේන්න. එතෙන්ට එක සැරයක් ගෙනාවහන්දට එතන තියෙන ප්‍රශ්නේ මේ එතකොට හිතෙන්නේ අත් දෙක එකට ගෑවිලා නෑ වගේ. හැබැයි ඉවරලා බලනකොට ගෑවිලා තේන්නේ. නමුත් තේරෙන්නේ <laughs> තේරෙන්නේ නෑ. කවක් නෑ. ඒ කියන්නේ දැන් හොඳට ඔතෙන්ට කියන්නේ දැන් අපේ පූර්ණ අවධානය එතෙන්ට ආවහම ඔක දැනෙනවා. තාම දැන් අලා තින්න අපි දැන් මෙතනින් මෙතන හොඳට දැන් ලොක් වෙලා වගේ තියෙන්නේ. ඒකෙන් අපි පොඩ්ඩක් හිත මෙතෙන්ට යොදුව පමණට මේ අවධානය සම්පූර්ණයෙන් එතෙන්ට මාරු වෙන්නේ නැහැ. පොඩි වෙලාවක් නැවත නැවත මේකම අරමුණු කරමින් ඉන්න. දැන් මේ මෙතන දැනෙන තැන නැවත නැවත අරමුණු කරමින් නැවත නැවත අරමුණු කරමින් ඉන්න. එතකොට මේක ටික ටික ටික ටික මෙතන තිබිච්ච අවධානය හිමීට හිමීට හිමීට මෙතෙන්ට එවි. එතකොට දැනෙන්න ගනීවි මෙතන තියෙන රස්න ගතියක්, බර ගතියක් දැනෙන්න ගනීවි. එක එක එකපාරක් බලව පමණින් තීරණය කරන්න එපා දැන් අත ගෑවිලා නැහැ කියලා. අත ගෑවිලා තියෙන්නේ. <laughs> ඒ වගේ අර වැදිලා තියෙන තැන් ටිකත් පොඩ්ඩක් නැවත නැවත ස්පර්ශ තැන් වලටත් හිත යොමුමින් බලන්න. මොකද මේ අරමුණටයක් හඳුනාගෙන ඒවා බලන්න සලස්සන්න අවශ්‍යයි. එහෙමයි. හොඳයි. තේරුණා සර්. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සාමාන්‍ය ප්‍රශ්නයක් ලෙස පිනුනත් මාගේ භාවනාවට කෙලින්ම අදාළ වන අතර අනෙක් යෝගීන්ටද ප්‍රයෝජන වේයයි සිතමි. සාමාන්‍යයෙන් අවුරුදු කීපයක් භාවනාවේ යෙදුන ස්ටොක් ස්ටොක් ස්ටෑන්ඩඩ් කිසිම විශේෂ හැකියාවක් නැති කියන දේ දිගටම කරන යෝගියෙක්ගේ ධාතු ලක්ෂණ විපස්සනාව කොපමණ කාලයක් පවතීද? දින කීපයක් මාස කීපයක් අවුරුදු කීපයක්ද? දල අදහසක් දෙනමින් ඉල්ලා සිටිමි. <laughs> සමහර කමඨහන් වාර්තා අනුව ධාතු ලක්ෂණ විපස්සනාව ඊතා සරල පහසු 1 2 3 කිය කියන්නක් මෙන් ලෙහෙසි බව පෙනේ. මගේ අත්දැකීම නම් ඊට හාත්පසින්ම වෙනස් දරුණු <laughs> ඝනයේ ඒ වාය. පුළුවන් නම් ධාතුන්ට කැමැති පරිදි ඉන්නදී ඒවා මගහැර යාමට ඉතා කැමැතිය. ධාතුන් සමග ගනුදෙනුවක් අවශ්‍යම නැති බව හැඟේ. ඔබ වහන්සේට නිදුක් <laughs> නිරෝගී දීර්ඝායුෂ. <laughs> අය කොච්චර කාලයක් මේක විඳ ගන්න වේවිද කියලා දැන් අහන්නේ. <laughs> හැබැයි තියෙන ඔය ධාතු මනසිකාරයේම හරහා යන්න ඕන මේ කියලා නීතියක් නැහැ. අ කාගෙද දන්නේ නැහැ. සුරංගනේ මට හිතුණා. <laughs> අපි දාපති හිතට පොඩ්ඩක් බලන්න. චිත්තාවසල පැත්තට පොඩ්ඩක් දාලා බලමු. ඒ කියන්නේ දැන් අපි කියන්නේ ධාතු මනසිකාරයත් එක අභ්‍යාසයක්. ඉතින් ඒකෙදි දැන් දරුණු වැඩි නම් දරා ගන්න අමාරු නම් පොඩ්ඩක් ඉතින් ආනාපාන සතියක් කරලා දැන් මෙතන දාන්නේ. හරි. එහෙම සවනවා. හොඳයි. ආනාපානේ හොඳටම ගෙවිලා යනවා. හරි. ඊට පස්සේ මේකට දැම්මහම මේ එහෙමයි. දරුණුටම දැනෙනවා. කලින් ප්‍රශ්නේ ඔබ වහන්සේ කියපු විදිහට මේ කොහොමත් ඇඟට එනවා. ඔව්. අර කලින් දීපු උත්තරය අනුව මෙහෙම ඇඟට ඇවිල්ලා කොහොමත් ඇඟේ දැනෙන ස්වභාවයන් හොඳටම තේරෙනවා. තේරෙනවා. ඔව්. ඒක ඉතින් දැන් දරුණුටම යනවා කියන්නේ. ඔව්. <laughs> බිම දිගා කරලා පෙන්වන්නේ. එහෙමද? ඒ වගේ. ඒක සොයනස ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය කොහොමද හිත සාමාන්‍යයෙන් හිමේ දුවන ගතිය කොහොමද ඇතිනේ නේ තියෙනන්නේ ඒක තමයි. පොඩ්ඩක් හිතට දාමු හැවනම්. හිතේ යම් තාම චලනයක් තියෙනවනේ. අපි ඒ නිසා පොඩ්ඩක් ආනාපානියත් ගැඹුරකට දාන්න එපා. ඒ කියන්නේ ආනාපානය හුඟා ගැඹුරට කරන්නේ නැතුව ආනාපානය හුඟා ගැඹුරට කරාම හිත හුඟා තැම්පත් වෙනවා. එතකොට අරමුණක් අල්ලන්න අමාරුයි. මොකද පොඩ්ඩක් අපිට විපස්සනාදී අරමුණක් මතු කරගන්න එක අරමුණක් තිබීමේ වැදගත්කමක් තියෙනවා මුලදී. මොකද අරමුණක් තිබීම තුළින් අරමුණ අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ආනාපානය හුඟා ගැඹුරට කරන්නේ නැතුව පොඩ්ඩක් කියන්නේ සතිය පිහිටුවා ගැනීම සඳහා පමණක් ආනාපානය කරන්න. හුඟා තැම්පත් වෙලා සමාධි වෙලා එච්චර ගැඹුරට දාන්න එපා. මතු පිට මට්ටමකින් නවත්තලා ඊළඟට බොහොම නිස්කලංකව හිත දිහා බලන්න. වීරය අඩු කරලා බලන්න. හිතට පොඩ්ඩක් සිතුවිලි ටිකක් එන්න දීලා බලන්න. එහෙමයි. එන්න දීලා බලලා මේ ඒ එන සිතුවිලි දිහා කියන්නේ ඒකට අහු වෙන්නේ නැතුව මේවැයි එන යන ස්වභාවය දකිමින් ඒකට යන්න දෙමින් ඒකේ කෙලෙස් පැති හඳුනා ගනිමින් චිත්තානුපස්සනාවට නියම වෙලා බලමු පොඩ්ඩක්. හොඳයි. ඔව්. එතකොට සොයනස අර ධාතු ලක්ෂණ පෙනෙන එක නවත්ත ගන්නේ කොහොමද? නෑ ඒකට අවධානය යොමු නොවි තියෙනකොට ඕක يعني දැන් අපි දැන් මොහොකට හරිය තියෙන තැනකට හොඳට අවධානය යොමු කරාම තමයි ඒක කිටි කිටි දැනෙන්නේ. නමුත් ඒක වෙනුවට දැන් අපි සම්පූර්ණයෙන්ම කයට ඔහේ ඉන්නරලා පහසු විදිහට ඉන්නරලානේ අපි හිතට දාන්නේ. එතකොට මේකේ හිර වෙන්න තද වෙන තැනක් නැහැ. කය නිකන් හොඳට සතප්පවලා හරි නිකන් බොහොම මේ රිලැක්ස් කරලා තියෙන්නේ. එතකොට ආයේ හිත දිහා බැලෙන්නේ. එතකොට කයෙන් මේ කයෙන් මොකක්ක පීඩාවක් වෙන්න බැරි විදිහට අපි කය තැම්පත් කරලා තියෙන්නේ. කය සුවදායි විදිහට තියෙන්න ඕනේ. චිත්තානුපසනාවට. කය සුවදායි විදිහට තියෙන්න ඇරලා තමයි අපි හිත දිහා බලන්නේ. පූර්ණ අවධානයක් හිතට දෙන්නේ. ඒ නිසා එතකොට ඇතුළ තමයි හිතත් එක්කමයි හිත තියෙන්නේ. ඉතින් එතකොට මේකට අපේ අවධානය යොමු වෙන්නේ නැති නිසා ධාතු ලක්ෂණ මතුණා කියලා කියන්නේ එයාට එච්චර අවධානයක් යන්නේ නැහැ. එහෙනම් කරදරයක් වෙන්නේ යන්නේ නැහැ. පොඩ්ඩක් අතෙන්ට දාලා බලමු. හොඳයි. හොඳයි. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී මොකක් බලන්න දයන්නේ? සක්මනේ සවින්හන්ස යටිපතුල් වලින් පටන් ගන්න. හොඳට දැනෙනවා සාමාන්‍යයෙන් වට 25 30ක් එක දිගටම පුළුවන්. හරි. මේ නොට දැනීම තියෙන ඊට පස්සේ මුළු ඇඟටම දැනීම එනවා. ඊට පස්සේ අනිත් ඒවල් ඔක්කොම ඇහුණාත් සද්ද ඇහුණාත් නිකන් අර ඔටෝ ඒකත් එක්ක ඉන්නවා. හරි. ඒ කියන්නේ අතෙන්ට දාන්න පුළුවන් දැන්. ඒ කියන්නේ චිත්තානුපස්සනාවට යන්න පුළුවන් හැකියාවන් ටික දැන් තියෙනවානේ කියන්නේ. ඒ කියන්නේ තහවුරු වෙච්ච සතියක් තියෙනවා කියන එකනේ. මට 25ක් විතර යනවා පුළුවන් කියන්නේ. ඒ නිසා මේකට දාන්න පුළුවන්. එහෙම යමු. හොඳයි. හොඳයි. හරි. ඔව්. ඔව්. ඒකටම චුට්ටක් විතර අදාළයි වගේ මේ ඒ ධාතු ලක්ෂණ මතුවීමේ නිකන් සයික්ලික් ගතියක් තියෙනවා. ඒ කියන්නේ කාලයකට මතුවෙනවා කාලයකට නෑ. ඒකත් එහෙමයි අනිත් අනිත් එක තමයි මට නම් තේරෙන තවත් දෙයක් තමයි අපි කියන්නේ දැන් ওই ධාතු ලක්ෂණවලදී වලදී වුණත් ඒවයි යම් අවස්ථාවවල සමනය වෙන සබහායන් මතුවේවි. මතුනහම මේ සමනයච්ච සබහායට හිත දාන්න ඕනේ. නැත්නම් අපි හැමතිස්සෙම මතු කර කර මතු කර කර ඒක දදා හිටියොත් එහෙම මේ කවදාවත් සමනය වෙන්නේ නැහැ. අපි මෙහෙම උඩ යනවා යට යනවා උඩ යනවා යට යනවා ඊට පස්සේ අපි තුමු සමනය වෙච්ච කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ කාල පරිච්ඡේදය අපි හඳුනා ගන්න ඕනේ එතෙන්ට දාන්නත් ඕනේ. ඊළඟ තවත් එකක් තමයි අර අපි මේ මේ මෑනියන්ට අපි කිව්වේ දැන් මේ දැන් අපි හොඳට හිතේ යම් සංසිඳන ස්වභාවයක් හඳුනගෙන තියෙද්දි ඒ තන ඒ මට්ටමට අපේ හිත වර්ධනය වෙලා තියෙද්දි අපි ඒක මගහැරලා නැවත නැවත වේදනාවක් හරි කයට ධාතු ලක්ෂණ හරි දාන්න ගියොත් ඒක ප්‍රබලවම දැනෙනවා. එතකොට ඉවස ගන්න බැරි තරමට දැනෙනවා. මොකද අපි කියන්නේ මේ මට්ටමේ දැන් යන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේක මේවා අතහැරලා දාලා කෙලිම මෙතෙන්ට දාගත්තා නම් මෙතන යන්න පුළුවන් දැන්. තව ඉස්සරහට ඒ කියන්නේ හිත අධ්‍යයනය කරගෙන කෙලෙස් හඳුනා ගනිමින් තව තව හිතට තැම්පත් වෙන දෙමින් යන්න පුළුවන්. ඔව්. විසඳුණාද නැද්ද? සයික්ලික් ගතියක් නේ ඒකනේ අහුවා. මේ නෑ ස්වාමීන් වහන්සේ දැන් මම මේ රිට්‍රීට් එක පටන් ගද්දී කලින් ඉඳලම නිකන් මගේ ඇඟ මූව් වෙන හැම ගතියක් තියෙනවා. හරි. කොහොමත් ගොඩක් හරි. ඉදිරියදී භාවනා කරද්දී ගොඩක් හයියෙන් මූව් වෙන හැම තියෙනවා. හරි. මෙහෙදි ටිකක් තිබ්බා. ඊට පස්සේ දවස් දෙකක් විතර තිබිලා ඊට පස්සේ දවස් දෙකේ විතර මුකුත්ම නැහැ. හරි. අන්න ඒ දැන් කියන්නේ ඒක සම්පත් වුණාට පස්සේ ඒ ස්වභාවය තුළ ඉන්නයි තියෙන්නේ. හැබැයි ඊට පස්සේ දැන් ආයි ඒ පෙරේද ආයි ඒක කලින් තිබිච්ච විදිහටම පටන් ගන්නවා වෙනවා. ඒක දවස් දෙකක් මුකුත් නැහැ. පැයකමාර පරයන්කේ පැයකමාරම ඉන්න පුළුවන් කිසිම හෙල්ලීමක් නැතුව. හරි. ඊට පස්සේ දැන් ආයේ ඊයේ යදයි ආයේ අර පොඩ්ඩක් අර ඒ ඒ දේවල් තැම්පත් වෙලා ගියාට පස්සේ ඔහේ ඉන්නවනට හිතට දාන්නක් තියෙන්නේ. වරදක් නැහැ. ඒක මොකද මේ අනුපස්සනා තුනේම අපිට සැරිසරන්න පුළුවන්නේ. මේක වැරද්දක් නැහැ. ඒ අපි දැන් කය කය දිහා බලනවා. කය දිහා බැලුවාම එතන ධාතු ලක්ෂණ ටිකක් මතුවෙනවා. ඒක කය දිහා බැලුවා. ඊට පස්සේ ඒක සංසිඳුණා. ඊට පස්සේ අපි තුමු දැන් මේ තැම්පත් භාවය තුළ ඉන්න. ඔන්න අපි තුමු නිකන් රැලි රැලි යනවා. නිකන් වේදනාවන් ටිකක් ආවා. ඒකත් තැම්පත් වෙන්න ඇරියා. ඊට පස්සේ ඔන්න හිත දිහා බලන්නත් පුළුවන්. ඒ නිසා අපි මේ අනුපස්සනා තුනේ සැරිසරියා සැරිසරුවා කියලා වැරද්දක් වෙන්නේ නැහැ. අපි අපි කැමති පරිදි අපිට රුචි පරිදි මේ තුනේ යන්න පුළුවන් අපි ඒ හැකියාව හදාගෙන තියෙනවනේ. මූලික මට්ටමේදී නම් බෑ. අපි කියන්නේ මුල් අවස්ථාවේදී හිත දිහා බලන්න ගියහම පැටලෙනවනේ. ඉතින් ඒක සිතුවිලි වැඩි. තාම මේ වර්තමානෙවත් ඉන්න බෑ. එතකොට ඉතින් එච්චර දේවල් කරන්න බෑ. නමුත් අපි හොඳට කාලයක් තිස්සේ භාවනා කළා කළා කළා හොඳට දැන් හැකියාවන් ටික වර්ධනවාට පස්සේ අපි තුන් හොඳට වාඩි වුණා. වඩනාට පස්සේ අපිට හිතෙනවා නම් දැන් කය දිහා පොඩ්ඩක් බලන්න ඕනේ. කයේ කොහෙද නිකන් තද වෙලා හිර වෙලා තියෙන තැන් කියලා බලන්න ඕනේ. ඉතින් තැන් ටිකක් අහු වෙනවා. ඉතින් ඒ ටික බලලා හොඳට නිකන් තර සංසිඳව ගන්නවා. සැහැල්ලු කර ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. එතකොට කායන පසනා මට්ටමක ඉන්නේ. ඊළඟට බලන්න ඕන ටිකක් වේදනාව කොහේ හරි මතුවෙනවා කියලා හිතලා ඕන හිතනවා. දැන් වේදනාවට පසනාවක් කරනවාද? ඒක කරන්න පුළුවන් ඉතින්. ඒක කරා නම් ඒකෙන් යමක් තේරුම් ගත්තා. ඒක සමනේ වුණා. ඊට පස්සේ හිතනවා දැන් හිත දිහා බලන්න පුළුවන්. හිත දිහා බලනවා. හිතුවේ ටිකක් එනවා යනවා එනවා යනවා. ඒ ටිකත් බැලුවා. ඒ ටිකත් සමනේ වුණා. ඊට පස්සේ ඔය කොයි රටාවෙන් වුණත් දැම්මට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔක්කොම දැන් අපි අධ්‍යයනය කළානේ තියෙන්නේ. කොහොමත් සතර සතිපට්ඨානයේ තුලමයි ඉන්නේ. හැබැයි මගේ එන මූමන්ට්ස් සමනාසය ඇඟේ තියෙන අමාරු ටික ඔක්කොම යනවා ඒ නැගිට. ඒ හරහා. ඒ හරහා නිකන් යෝග කරා වගේ. ඔව්. ඔව් ඔව්. ඒක තමයි ඒක තමයි අර අර ඇත්තරම මේ වේදනානුපස්සනා කොටසේ දෙවෙනි දෙවෙනි තුන්වෙනි එකේදී කියන්නේ චිත්ත සංඛාර පරිසංවේදී කියලා. එතෙන්දී වේදනා සංඥා ටිකක් නිමතු වෙනවා කියලා කිව්වේ. ඒක නිකන් අර මේ භාවනාව හරහාම නිකන් කය සම්භාහණය වීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒක හැමෝටම වෙන්නේ නැහැ. ඇතැම් අයට ඒක ලස්සනට සිද්ධ වෙනවා. ඒතකොට ඉතින් වෙන්න ඉඩ හැරීම තුල කය නිරෝගී වීමකුත් වෙනවා. <laughs> එතකොට ඉතින් ඒකෙන් අර ඒතර දොස්තර හම්බෙන්න යන්න ඕනේ නැද්ද? සොයනස මේ සයික්ලික් නේචර් එක සොයනස එහෙම එකත් මට වෙන්න පුළුවන් හැබැයි අවුරුදු එකමාර විතර කලිනුත් ওই විදිහම මේ ධාතු ලක්ෂණ මේ ඇවිල්ලා මේ ධම්මජීව හම්දරන ට්‍රීට් එක මේ දවස් 10ක් විතර තිබුණා. ඉතින් මම හිතුවා ඉවරයි කියලා. හා ආයෙත් ඊට පස්සේ දැන් අවුරුද්දකින් විතර තමයි දැන් ඔන්න ආයෙ මේ ඊටත් වැඩිය දරුණු විදිහට ඒ කියන්නේ ඒක ඉන්න පුළුවන් හැබැයි ඉතින් ඔච්චර අමාරුවෙන් ඉන්න ඕනේද කියලා තමයි හිතෙන්නේ. <laughs> ඒක තමයි. පොඩ්ඩක් අතන දාලා බලමු. දාලා බලලා ඒ එතනදී හොඳට හිත සංසිඳිලා හිත හිතේ අරමුණු එන යන ස්වභාවය හොඳින් දැකීමෙන් එතෙමින් ප්‍රඥාවක් වර්ධනය කරගෙන යන්න පුළුවන් නම් එතනට දාන්න. දාගත්තේ වරදක් නැහැ. ඔක සමහරවිට නැවතුවාම ආපහු මේ දැන් අපි තුමු ඔහොම යන්නේක යන්න දෙන්නේ නැතුව නැවතුවාම ඊළඟට ආපහු මුලින් ඉඳන්ම ආපහු ගොඩාක් කල් යනවා ඒ වගේ එහෙම දැන් ඉතින් ඇත්තටම දැන් අපිට චිත්තානුපස්සනාවට යොමු වෙන්න පුළුවන්නේ යොමු වීම තුල ඉන්නෙත් ඒ අනුපස්සනාවකනේ ඒ නිසා මේ මේ يعني ඇත්තටම අපි يعني එක මොඩල් එකක් හදන්න බෑ ඔක්කොම ඔන්න මේ එක පිරිසක් මේ කායानुපස්සනාවේ ඔන්න මාස 6ක් කරන්න ඕනේ ඊළඟ ඊළඟ වේදනානුපස්සනාවේ මාස 6ක් ඉන්න ඕනේ ඊළඟ චිත්තානුපස්සන තව මාස 6ක් ඉන්න ඕනේ. එහෙම කියලා ඉතින් ඔහම නීතියක් දාන්න බෑ. එක එක අය එක එක යුග තමයි එක එක කාල පරිච්ඡේද තමයි පසු කරන්නේ. ඉතින් ඇතම් කෙනෙක් ඔන්න කායानुපසනාවේ කාලයක් ඉන්නවා. ඊට පස්සේ වේදනානුපසනාවේ අපිටම පොඩි වෙලාවක් ඉන්නවා. චිත්තානුපසනාවේ වෙනත් දිගටම ඉන්නවා. ඊළඟට තවත් කෙනෙක් ඔන්න කායानुපසනාවේ පොඩි වෙලාවක් ඉන්නවා. වේදනානුපසනාවේ වැඩිපුර ඉන්නවා. ඒගොල්ලන්ගේ තනිකර වීල්ඩ් එකම වෙන්නේ වේදනානුපස්සනාව. ඉතින් අපේ අපේ තියෙන රුචි අරුචිකම් අනුව තමයි. මොකද ඒගොල්ලන්ට හොඳට වේදනාව අහු වෙනවා, වේදනාව දරන් ඉන්න පුළුවන්, වේදනාවෙන් හොඳට අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඒකෙන් සෑහෙන ගැඹුරකට යනවා. ඒ නිසා අපි ඔක්කොටම එක සමාන මේකත් දාන්න බෑ. ඒ නිසා අපිට තේරෙනවා නම් දැන් මට හිත දිහා බලන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා. එහෙමනම් පොඩ්ඩක් දාලා බැලුවට වැරද්දක් නැහැ. දැල්ලා එතනින් මේ කියන්නේ එතනත් කියන්නේ අපිට රුචි පැත්තක් දැන් තව විවෘත වීමක් නෙවෙන්නේ. කියන්නේ මේකත් අනිවාර්යෙන් අපි කළ යුතු පැත්තක්. චිත්තානුපස්සනාවත් ඉතින් හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් පැත්තක්. ඒ නිසා කෙනෙකුට මේ හැකියාව තියෙනවා නම් ඒක වළක්වන්න ඕනෙත් නෑ. හොඳයි. හොඳයි. හොඳයි. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ මට මෙන්න මෙහෙම අදහසක් එනවා. ස්වාමීන් වහන්සේ සතිය වඩාගත්ත සතිය විසින් ඕක මෙහෙවන්නේ නැද්ද? දැන් ඕක දැන් ඔබ වහන්සේ කියනනේ පුජ්ජලිකව අපි එකට අපි තීරණ ගන්න එකක් ගැන. ඔව්. ඒ කියන්නේ වේදනාව ওই විදිහට ටික දවසක් බැලුවා ඊට පස්සේ ඒක එක අවස්ථා දෙක තුනක් ස්වාමීන් වහන්සේ සඳහන් කරානේ. ඔව්. මට මතකයක් තියෙනවා ධම්මචනා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඔය මොකුත් කරන්න ඕන කරන්න ඕන දේ සතිය විසින් කරලා දෙන්න කියලා. ඔව් ඔව්. ඒතර දැන් ඔබ වහන්සේ ඔය කියන එකයි දැන් මේකේ තියෙන පරිපැරලෙල්ලක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම කියන්නේ සතියෙන් දැන් අපි හිතමු දැන් සතියේ ලස්සනට කරගලා දෙන්නේ අපි හිතමු දැන් කායනුපස්සනා කොටසෙන් තමයි අපි හිතමු පටන් ගන්නවා කියලා. පටන් ගන්නදී හොඳ හිත ගානට දී ආනාපාන සතිය හරහා වැඩිගෙන ගිහිලා ඔන්න සම්පත් වීමක් වෙනවා. දැන් සතියත් එක්කම යන්නේ. අපි දැන් මුකුත් කරනව නෙමෙයිනේ. දැන් ඔක සම්පත් වීමක් වෙනවා. ඒ එහෙම අපි බලාගෙන ඉන්නවා මුකුත් කරන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ගානට ඔන්න මේ අපි හිතමු අර රැලිය ලියනවා වගේ මොනවා හරි දේවල් මතුවෙනවා. මුකුත් කරන්නේ අපි බලෙන් මුකුත් කරන්නේ නැහැ. මේ දේවල් දිහා දැක ගනිමින් ඉන්නවා. ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්නවා. ඒ දැන ගනිමින් ඉන්නවා. ඒකට අහු වෙන්නෙත් නැහැ. ඔනේ ඒ යුගයත් පහු කරනවා. ඊට පස්සේ තාමදී අපි යනවා. ඉබේ මීලට හිත දිහා බැලෙන්න යන්න ඕනේ තින් නේද? දැන් දැන් ආනාපාන සති සූත්‍රයට අනුව ඔය පිළිවෙලනේ පෙන්ලා තියෙන්නේ. ඉතින් ඒක හිත ක්‍රමානුකූලව වැඩෙනවා නම් ආනාපාන සතිය හරහාත් යනවා නම් ඔය දේ වෙනවා. නමුත් ඇතම් යෝගාවචරෙන්ට ඒ දේ පොඩ්ඩක් ඉතින් එහෙම්මම වෙන්නේ නැහැ. ඉතින් කෙනෙක් අර කායනුපසනා කොටසේ ඇවිල්ලා නිකන් එහෙම ඉන්න ගතියක් නිකන් නතර වෙලා ඉන්න ගතියක් තියෙනවා නැතම් වෙලාවල. ඒතකොට පොඩ්ඩක් ඉතින් හරවලා දාන්නයි තියෙන්නේ. නෑ ස්වාමීන් වහන්සේ මම මේ ධම්මජීව ස්වාමීන් වහන්සේ කියන දේවල් මම ඔව් නෑ ඇත්තටම මම දන්නවා අනිවාර්යයෙන් උන්වහන්සේ කියලා තියෙනවා. දැන් උන්වහන්සේ කියන දේක් තමයි ස්වාමීන් වහන්සේ දැන් අර කියන අර බබෙක් නලවන එක ගැන සම්බන්ධ උදාහරණයකින් කියන්නේ. ඔව්. බබා නලවලා නලවලා ඒ එක අවස්ථාවක මේක අතාරින්න කියන නැලවීම. ඔව්. ඒ කියන්නේ බබා නිදිනා. ඔව් අනිවාර්යයෙන්ම. එතකොට නැවත නැවත ඒක කරන්න ගියාම ඒකට ඇඟිලි ගහන්න ගියාම නැවත මේ ඇහැරෙනවා. ඇහැරෙනවා. ඔව්. ඉතින් මේ වගේ උදාහරණ ධම්මජීව ස්වාමීන් කියනවා. ඒක තමයි දැන් මමත් බැලුවේ දැන් මේ සුරංගගේ බබා නැලවිලා නම් ඉන්නේ ආයි ආයි ඇඟට දාන්න ඕනේ නැහැ. කෙලින්ම හිතට දාන්න පුළුවන්. ඒකයි මට හිතුනේ يعني අපි කාලයක් කරද්දී දැන් මේ හැකියාව වර්ධනය වෙලා තියෙන්නේ. එතකොට දැන් ඇඟට දානවා කියන්නේ පොඩි රළු ගතියක් තියෙනවා කොහොමත්. ඒ පොඩ්ඩක් ඕනනම් පොඩි වෙලාවක් ඇඟට දාලා ඇඟට යා සංසිඳුණාට පස්සේ හුඟා ගැඹුරට සමාධියක් යනවා වෙනුවට පොඩ්ඩක් හිතට දාන්න පුළුවන්. හිතට දාලා මේ පොඩ්ඩක් හිත ඔස්සේ යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මම පොඩ්ඩක් අත්දැකීමක් කියන්න මොකද ගොඩක් අය කතා කරපු දේවල් මටත් තියෙනවා හැම තැනින්ම ටික ටික වගේ. ඔව්. ඊට වැඩි ගැඹුරු පැතිකඩවලුත් තියෙනවා. හරි. දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔය ආනාපාන සතියේ දැන් පරියන්ක ඉඳගත්තර පස්සේ ඔව්. එහෙම අර ගොඩාක්ම හුස්මේ මුලමදාග වගේ දේවල් මට පේන්නේ නැහැ. හරි. හරි. නමුත් ඒක සංසිඳුණාට පස්සේ සාමාන්‍යයෙන් ටිකක් විතර වගේ තමයි කියන්නේ ටිකක් මේ ආනාපානෙම ටිකක් ඊට වැඩි තව මුරුදු විදිහට තව දැනෙන ඒ වගේ දේවල් දැනෙනවා. හරි. හැබැයි ස්වාමීන් වහන්සේ මම ගොඩක් වෙලාවට පරයන්කකට ඉඳගත්තොත් ඉඳගන්නේ ඉරියව්ව වෙනස් කරන්නේ නැහැ කියන තැන ඉඳලා තමයි ඉඳගන්නේ. හ්ම්ම්. එහෙම වෙනස් කරන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට වේදනාවල් වගේ දේවල් එනවා ඒක එනවා ඉතින් ධම්මදියසු මාන්නස කියව දත් තමයි පුළුවන් නම් වේදනාව හරහා යන්න කියනවා ඉතින් ඒව වෙනස් කරන්න නැතුව ඉතින් ස්වාමීන් වහන්සේ මම ඒක කරනවා හැබැයි. ඒක ගොඩක් වෙලාවට වේදනාව තිබුණොත් ඒ විදිහටම ඉන්නවා. ඉතින් ඒ වෙලාවට ආනාපානෙත් අඩුවෙන් පේනවා වේදනාව වැඩියෙන් පේන වෙලාවල් තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ විනාඩි 45ක් විතර ගියාම ওই වේදනාව තදබල දෙවිච්ච වේදනාව අඩු වෙලාම යනවා. හරි. ඊට පස්සේ මුළු කායයටම සුවයක් දැනෙනවා. හරි. හැබැයි ස්වාමීන් වහන්සේ වේදනාව ඒ විදිහට ගියාට පස්සේ ඊට පස්සේ දවසක ආයෙන වේදනාව එච්චර දරුණු නැහැ. ඊට අඩුවීම වගේ තමයි වේදනාවල් පේන්නේ. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර ආනාපානය ගෙවිලා ගිහිල්ලා පොඩි හිස්තැනක් වගේ තැනකට එනවා ආවට හොඳට වටපිටේ සද්ද ඇහෙනවා. ඒ කියන කරන දේවල් සබ්වාහනයක් යන සද්ද හොඳට ඇහෙනවා. හැබැයි සිතවිලි එන එක අඩු කරගෙන ඉන්න පුළුවන්. හැබැයි සිතවිල්ලක් එනකොට ඉස්සර නම් එහෙම තේරෙන්නේ නැහැ. හැබැයි දැන් නම් සිතවිල්ලක් එනවා කියලා තේරෙනවා. දැන් ඒක නම් මම මේ වෙලාවට හිතලා හිතනවා මේක හිතලා වැඩක් නැහැ නේ කියලා ඒක give up කරලා දානවා. ඒක ඇත්තට ගණන් ගන්න නැහැ සිතවිල්ල. හරි. ඉතින් එහෙම ඉන්නකොට සිතවිලි එනේවා පේනවා. හරි. දැන් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ පරියන්කක නිකන් සිතවිල්ලේ ඡායාවක් වගේ යන්තම් පේන ගතියකුත් තිබුණා. හැබැයි අද නම් ඒක උනේ නැහැ. හරි. ඉතින් ස්වාමීන් වහන්සේ මේ විදිහට කාලෙක ඉඳලා ඒ වටේ යනවා. දැන් ආනාපානෙ ගෙවිලා යනවා. හිස් තැනකට පොඩි එනවා ඊට පස්සේ වේදනාවක් ආවහම ඒක ප්‍රකටව දැනෙන නිසා මම ඒක ඒකේ ඉන්නවා ස්වාමීන් වහන්සේ ඒක ඉරියව් වෙනස් කරන්න තමයි ඉන්නවා ගොඩක් වෙලා. කමන්න ඒක තමයි අපිට ඒ එහෙම ඉන්න පුළුවන් නම් වේදනාව හරහා යන්න පුළුවන්. ඉතින් දැන් අපි නමුත් ඇතම් යෝගාවචරින්ට ඒක ඒකට යා මේ කියන්නේ භාවනා එපා කරන සුළුයි. ඊට පස්සේ යා හිතන්න යා යා ඊනඩා කැමැත්තක් යාගේ රුචියක් තියෙනවා කියලා හිත දිහා බලන්න. එයා කැමති අපි තුමු මේ පොඩ්ඩක් ඉරියව් මාරු කළා මේ වේදනාව සංසිඳවගෙන එයා හිත දිහා බලනවා. ඉතින් එතකොට එපා කියන්නත් බැහැනේ. ඉතින් මේ අනුපස්සනා තුනක්. අතහතර හදිපත්ඨානෙමයි ඉන්නේ. ඒ නිසා අමාරු ඉතින් ඔතෙන්දී හරිම නිශ්චිතව නීතියක් වශයෙන් කියන්න. ඒ නිසා සියලු යෝගාවචරයෙන් අනිවාර්යයෙන්ම ඉරියව්ව වෙනස් නොකර වේදනානුපස්සනාව හරහා යා යුතුමයි කියලා කියන්න අමාරුයි. ඒ නිසා ඇතම් කෙනෙක් හැබැයි එක එක්කෙනාගේ රටාවල්. එහෙම තමයි දන්න වෙන්නේ මටත්. කියන්නේ එක එක්කෙනාට කැමැත්තක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට يعني හිත දිහා බලන්න සාමාන්‍යයෙන් අර දෙන මේ බුදුරජාන් වහන්සේ දෙන අනුතුරු ඇඟවීම තමයි හිත දිහා බලන්න යන්නේ. එපා තාම හැදිච්ච සතියක් නැත්තම්. එතන අපි එතන අනිවාර්යෙන් පිළිගන්න වෙනවා. මොකද අපිට තේරුමක් නැහැනේ තාම ඉතින් මේ පීනන්නේ ඉගෙන ගන්නත් නැත්නම් ගිහිලා ගැඹුරු මුහුදට පැනලා වැඩක් නැහැ. ඒ වගේ තමයි මෙතෙන්දිත් හොඳට සතිය පිහිටවලා සම්පජඤ්ඤය දියුණු කළා. ඉතින් අපි මේ කානුපසනාව කොටසේදී හොඳට මේ ටික හදාගත්තා නම් වේදනානුපසනාවට යනවද චිත්තානුපසනාවට යනවද කියන එකේ අපිට පොඩ්ඩක් පොඩි choice එකක් තියෙනවා. නේද? එහෙනම් මෙහෙම කරා කියලා ලොකු හානියක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් සියලු දෙනාම වේදනානුපසනාව 100%ක් පරිපූර්ණ කළ යුතුයි කියලා එහෙම කියන්න අමාරුයි. නෑ ස්වාමීන් වහන්සේ ධම්මජීව හඳුරු කියනවනේ වේදනාව හරහා යන්න කියලා. ඔව් ඔව්. අන්න ඒක නිසා තමයි මම එහෙම කරේ. ඉතින් ඒක. ඔව් ඔව්. නෑ ඒක තමයි. ඒක. ඔව් ඔව්. දැසුනස වේදනාව වෙනකොට ඉරියව්ව මාරු කරන්න පුළුවන් තරම් අඩු කරන්න කියනවනේ. එපා එහෙම කරන්න එපා කියලා වගේ තමයි මට තේරුනේ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව නම් ඉතින් ඔය සක්මන් භාවනාව කියන්නේ හරි එහෙනම් හරි. සක්මන් භාවනාව නම් ස්වාමීන් වහන්සේ ඉතින් ඒ පොඩි ප්‍රමාණයක් කරලා වෙලා ඒක සක්මන මෙනෙහි කරන කතාවට පස්සේ ස්වාමීන් වහන්සේ නිකන් ඔටෝමැටිකලි යන විදිහ නයි ඒක දිගටම වෙනවා ඒක ඉතින්. හරි. ඒක හොඳට වෙනවා. හරි. වැඩිපුරම ස්වාමීන් වහන්සේ මාත්‍රම සක්මන් භාවනා තමයි කරන්නේ. හරි. ඒකේ කියන්නේ ඒ දැනීම එක්ක ඉන්නද? පුළුවන් තරම් ඒ දැනීම විතරක් තේරුම් ගනිමින් ඒවට මොකද වෙන්නේ කියන එක බලමින් ඉන්න. දැන් අපිට වෙනම වම දකුණක් ඇත්තෙත් නැහැ. ඔසවනවා තබනවා කියලා දෙයක්වත් නැහැ. මුහුදු දැනීම් රාශියක් විතරක් තියෙනවා. ඒ දැනීම් රාශියේ තියෙන එක එක දැනීමක් ගානේ මේවට මොකද වෙන්නේ? ඒ දැනීම් රසක් දැන් අහුවෙනවා වම් පාදයේ පුරා දැනීම් රසක් තියෙනවා දකුණු පාදයේ පුරා දැනීම් රසක් තියෙනවා. මේක ඇත්තටම දැන් පාදයක් ගැනවත් අවධානයක් يعني විශේෂ හඳුනා ගැනීමක් නැහැ. හුදු දැනීම් රසක් තියෙනවා. ඒ හැම එකක් ගානේ මේ ඒගොල්ලන් ක්‍රියාකලාපයේ බලමින් යන්න. ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනාව ගැන මෙනෙහි කරන්න කියන්නේ මොකක්ද ඒ කියන්නේ සිතවිල්ලක් එනකොට ඒකේ සිතවිල්ල ඇවිල්ලා යන විදිහ බලන් ඉන්න කියන එකද කියන්නේ මට ඒක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකක්ද ඔබ වහන්සේ කියන්නේ? <laughs> දැන් දැන් අපි හිතමු දැන් කායනුපස්සනාවෙන් කාය තැම්පත් වුණාට පස්සේ අපිට පුළුවන් ඕනේ නම් හිමීට හිත දිහා බලන්න. ඒ ඒ හිත දිහා බලද්දී කියන්නේ අපි හුඟා ගැඹුරු සමාධියකට ගිහිල්ලා හිත දිහා බලන්න ගියොත් සමහරවිට අර හරහා ආපු වේදනා ස්වභාවයක් දැනෙන්න පුළුවන්. නිකන් සංසිඳිච්ච ස්වභාවයක් දැනෙන්න පුළුවන්. සිතුවිලි අඩු වෙන්න පුළුවන්. නමුත් හිතන්න අපි හුඟා ගැඹුරට යන්නේ නැතුව ටිකක් මැද්ද ඉඳලා ටක් ගාලා බලන හිත දිහා. එතකොට ටිකක් සිතුවිලි එනවා යනවා. එතකොට අන්න සිතුවිල්ලක් සිතුවිලි ටිකක් සිතුවිලි වැලක් වගේ එනවා යනවා පේන්න පුළුවන්. එයාට දැන් ඔන්න දැන් අරමුණු ටිකක් හම්බ වෙලා තියෙනවා චිත්තානුපසනාවට. අමුද්‍රව්‍ය ටිකක් තියෙනවා. ඔය ටික අපි හිතමු අහුවෙන්නේ නැතුව ඕකට උල්පන්දම් දෙන්නේ නැතුව අපි ඔක බල බලා හිටියොත් එහෙම මේගොල්ලෝ يعني මේ අපි හිතමු දැන් මුලින් ඔක්කොම ලං වෙලා ආවයි කියලා මේ ටික 10 දෙනෙක් ඉන්නවා කියලා ලං වෙලා ආවේ. අපි හිතමු මෙතන තනි ඝණයක් වගේ තමයි තියෙන්නේ. නමුත් මේක කාලයත් ඇස්සේ කරන්න කරන්න මේගොල්ලෝ ඈත් වෙන්න ගන්නවා. අන්න මේන් ලිහෙනා වගේ දෙයක් වෙනවා. දැන් මේක සිතුවිල්ලක් කියන්නේ සිතුවිලි රසක් කියලා තමයි දැන් ඊතල හඳුනගන්නේ තනි සිතුවිල්ලක් නෙමෙයි මෙතන තියෙන්නේ. සිතුවිලි රසක් තියෙන්නේ. මේ අතරත් පොඩි පොඩි දැන් හිස්තැන් තියෙනවා. දැන් මේක නිකන් ලිහෙන්න ගන්නවා. නිකන් අර පැටලිලා තේජ නූල් බෝලේ ලිහෙන්න ගත්තා වගේ. ඕක තව තව වෙන වෙන තව තව ලිහෙනවා මේක. තව තව වෙන ඈත් වෙන ගන්නවා. දැන් හොඳට බලන්න පුළුවන් මේ හැම සිතුවිල්ලක් ගන්න. මේ සිතුවිල්ලත් එනවා යනවා. මේ සිතුවිල්ලත් එනවා යනවා. මේ සිතුවිල්ලත් එනවා යනවා. මේ සිතුවිල්ලත් එනවා යනවා. ඉතින් අර ඔයාට සක්මනේදී හම්බෙච්ච දැනීම් රස වගේම තමයි මෙතනත්. දැන් දැනීම වෙනකොට මෙතන සිතුවිලි රසක් තියෙන්නේ. ඒ හැම සිතුවිල්ලකම යාමක් ඒමක් තියෙනවා. ඇතීමක් නැතීමක් තියෙනවා. මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මුල්ලමදාක බලවීමක් වගේ. ඔව් එහෙම දෙයක් තමයි මෙතනක් තියෙන්නේ. ඔව්. ඉතින් එතනත් කෙලින්ම බුදුහාමුදුර කියන්නේ ඒකයි. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සමුදය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. දැන් බුදුහාඳුරු මුලින්ම ඉදිරිපත් කරනවන්න සරාගං චිත්තං සරාගං චිත්තං දීපජානාති විතරාගං චිත්තං විතරාගං චිත්තං දීපජානාති ඔන්න විවිධාකාර සිතුවිලි ಜಾති කීපයක් කියලා දෙනවා. ඒ ඔක්කොගෙම කරන්න තියෙන අරක මේගොල්ලන් ඇතිවීම නැතිවීම සබහාය දැකගැනීමෙන් වාසය කරනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා කියනවා. ඒක ඉතින් මේක කරන්න පුළුවන් නම් ඒ කියන්නේ හොඳට කායන පසනාවෙන් පටන් අරගෙන හැදිච්ච සතිමත් භාවයක් තියෙනවා නම් ඉතින් කරන්න කරන්න රුචියක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ඒකට යමුනා කියන එක වැරද්දක් නෑ. නෑ. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ චිත්තං පස්සනාව කරගෙන යනකොට ඒ කියන්නේ දැන් සිතුවිල්ලක් පටන් ගන්නකොට තේරුණොත් ඒක පොඩ්ඩක් තේරෙනවා ඒක ආවා කරදරයක් නැතුව ගියා කියලා. හරි. හැබැයි මැදින් පටන් ගත්ත ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් අපි දන්නේ මොකක් කරේක හිත පැටලිලා. හරි. අරමුණක් ඇවිල්ලා අපි අතිනුත් දාලා පොඩි වෙලාවක් එතකොට ඔන්න දැන් යනවා. හරි. දැන් එතනදී අපි දැන් දැක්ක ගමන් දැන්ට දානකොට මේ කොතනද ඇත්තද යොදන්නේ කියලා පොඩි <laughs> ගැටලුවක් එනවා. ඔව්. තියෙන තැනට තමයි යොදන්න වෙන්නේ. <laughs> වර්තමානයේ තියෙන තැනට කොහොමද යොදන්න වෙන්නේ? හැබැයි එතෙන් එතන එතනට යෙදීම හරහා දැන් දැන් තමයි සිහිය පිහිටිවේ. දැන් සිහිය පිහිටියේ හින්දා අන්න ආයි තව එකතු කරන්න එකක් නැහැ. තව කෑලි එකතු කරන්න යන්නේ දැන් දැන් තියෙන මට්ටමින් නවතිවි. දැන් තියෙන මට්ටමින් ඔන්න බැහැගෙන බැහැගෙන බැහැගෙන ගිහිල්ලා නවතලා යාවි. ඒ නිසා දැන් අර දැන් අපි හොඳට වඩාගත්ත සතියේ තියෙන ඊට වඩා ටිකක් මේ පහසුකමක් තියෙන්නේ. දැන් වැඩේ ඉක්මනට ලේසියෙන් කරන්න පුළුවන්. ඉතින් එයා බොහොම කියන්නේ නිකන් ඉඳලාමයි පටන් ගන්න එක්කෙනෙක්. දැන් අර මේකයි මම මෙහෙම කරලා පෙන්නුවේ. දැන් මේ අතරේ මුකුත් නැහැ. ඒතර හරි ලේසි වැඩේ. ටංගාලා මේ එක්කෙනා එක්කෙනා අහු වෙනවා. පොඩි පොඩි කෑලි සිතුවිලිත් කෑලි අහු වෙනවා දැන්. ඒතර මේක වැඩේ ලේසියෙන් කරන්න පුළුවන්. නමුත් අර මුලදී ඒක නැහැ. මුලදී ඉතින් මේගොල්ලෝ පැටලිලා ආයෙන්නේ නිකන්. නූල් බෝලේ අවුල් වෙලා තියෙන්නේ. ඉතින් අවුල් අවුල් වෙච්ච තැනකින් තමයි පටන් ගන්නෙත්. හැබැයි දැන් 100 පිහිටියට පස්සේ අවුල් කරන්නේ නැහැ දැන්. අතින් අවුල් කරන එක නතර වෙනවා. දැන් ඊට පස්සේ ඒකම දුර්වලලා දුර්වලලා දුර්වලලා අන්න ගිහිලා යනවා. ඒතකොට සමහරවිට දැන් ආරම්භෙදිම සිතුවිල්ලක් එනකොට ඇල්ලුවොත් ඒක කිසි කරදරයක් නැහැ හිමින් යනවා. ඒක කිසි කිසි ප්‍රශ්නයක් නැහැ. මැදක ඇල්ලුවොත් දැන් අපි අතින් දාලානේ තියෙන්නේ. එතකොට තියෙන්නේ මේ ඒකේ අර පොදිය එහෙම්ම තියෙනවා. ඉතින් එතකොට සමහරක්කට එකෙන් කඩන්න ඒකට මේක තණ්හාවක් පිටුපස තියනවා කියලා එහෙම හිතන්න ඕන. එච්චර බෑ බෑ. එච්චර ඉතින් අහුවෙන්නේ නැහැ. මේක يعني සමහර වෙලාවට අපි අපි ගාව සතිය මදි නම් මේක අධ්‍යයනය කරන්න යෑම තුලම අහුවෙනවා. <laughs> ඒකයි ඉතින් හිතත් එක ටිකක් අමාරුයි මේ මේ සිහිය මදි නම් කටයුතු කරන්න. ඒකින්දා يعني මේක يعني මොකද මේකේ අන්තර්ගතය හරිම විචිත්‍රයි. හරිම ඒකට අද ගන්නා සුළුයි. ඉතින් සමහර එන්ද හිත දිහා බලන්න ගියාම අහුවෙනවා. ඒකයි මේ පොඩ්ඩක් සතිය දියුණු කළාම බලන්න කියන්නේ සම්පජඤ්ඤය වඩන්න කියලාත් කියනවනේ. සම්පජඤ්ඤයෙන් තමයි නූල් බොහලේ පැටලිලි ටික පෙන්ලා දෙන්නේ. සම්පජඤ්ඤය කියන්නෙම හොඳට මේ පැහැදිලිව පෙන්눔 කරනවා කියන හැකියාවනේ අපි හදාගන්නේ. ඒ හැකියාව තුළින් අන්න හිත දිහා බලද්දී අන්න තේරෙනවා. දැන් මේක මේ තනි එකක් නෙමෙයි. මෙතන දැන් රසක් තියෙනවා. දැන් මේ කොහොමද පැටලලා තියෙන්නේ කියලා පැටලිලි ටික තේරෙනවා. නේද? අන්න ඒ වගේ සබහායක් තමයි තියෙන්නේ. සවනසේ වචනයක් කියන්න ඕන වංශේ මේ ධාතු මනසිකාරය ගැන දීපු උපදේශ හරිම වටිනවා මේ මම තම ජීවසවන්සේගේ මුගක් කල් ගෙන ගත්තා. හැබැයි ඒක මේ හොඳට ෆයින් උනේ ස්වාමීන් වහන්සේ ඒ ධාතු මානසිකාර කොටස වැඩුවම මම කරලා නැහැ මොකද ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් ඒ විදියට මේක හරියටම තද ගතිය කියලා ඒක හරියටම ફોકસ වෙලා තිබුණේ නැහැ මීට ඉස්සර නිකන්. දන්නවා එහෙම කියලා නමුත් අර දැන් හරියටම එතන වුණාම ඒ දෙපැත්තම දැන් පේනවා තද ගතියයි ගුරුල් ගතියයි දෙකම සක්මනේදී වුණත් වැටෙනවා. ඉතින් එතකොට දැන් පරයන්ක වුණත් හිතට කරන්න දේවලු තියෙනවා සමහරවිට හිත විවේක ගුණාමත් ඒ එකක් මතු වුණත් හරියටම මෙතන ඔන්න තද ගතියක් ආවා මෙතන බුරුල්ුණා. එතකොට සවනංශ මේ මේ ඒ කොටසේ මට පොඩි <laughs> ප්‍රශ්නයක් අහන්න ඕන මගේ තියෙන සවනස මේ පොඩි වැරද්දවා ගැනීමක් ධාතු වල මගේ කටේ තියෙන නිතරම කෙල වගේ නිකන් උනන ගතියක් ඒ කියන්නේ ඒක දැන් ධාතු මතුණා මට ඒ දෙක තුනක් එකට පේන ස්වාමීනස ඒක තද ගතියත් එක්කම මේකත් පේනවා. හරි. එතකොට ස්වාමීනස මං කලින් හිතුවේ කෙල ගතිය ඇත්තටම ආපෝ වගේ ගුණයක් කියලා. නමුත් දැන් මට හිතෙන්නේ ඒක ඊටට තේජෝ කියලා තියෙන්නේ. මං හුඟක් කල හිතා හිටියක ආපෝ කියලා. හැබැයි දැන් මට තේරෙනවා ඒක ඊට වඩා ස්වාමීනස ටික රස්න ගතිය තියෙන්නේ කියලා. කෙල ගිලුනොත් ඔන්න හිතුණ එතනදී ආපෝ කියලා. ඒ සමහරවිට ඒක වරදක්ද එහෙම නැත්නම් නෑ මම හිතන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ ඔතනට පොඩ්ඩක් දාන එක ටිකක් පැටලිලි සහගතයි. ඊට වඩා කියන්නේ දැන් අප සමහර මේ කාලවලදී කෙල කටට කෙල වුණන ගතියක් තියෙනවා. ඒක ඉතින් මග හැරලා යනවා. ඒ හින්දා ඒ ඒ ගැන හුඟක් අපි සැලකිලිමත් වෙන්න ගියොත් මේක වදයක් වෙනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් මේ එළියේ ටිකක් මේ ධාතු ටික බලන එක ටිකක් පහසුවක් තියෙනවා. ඒ නිසා ඕක ඕකට එහෙම යන්න දෙන්න. ආපෝ කියලා ගිල්ලා දාන්න. හොඳයි අපි ඉස්සරහට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවට අදාළ ගැටලුවක් ඉදිරිපත් කිරීමට අවසරයි. ආනාපාන සති සූත්‍රයේ සෑම පියවරක් පියවරක් පාසාම අස්ත සිස්සාමි සික්කති පස්ත සිස්සාමි සික්කති ලෙසට සඳහන්ව ඇත. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ආනාපාන සතිය පර්යංක භාවනාවේ අත්දැකීම් සමග ආනාපාන සති සූත්‍රයේ ප්‍රීති සුඛ පටිසංවේදී අවස්ථාව දක්වා ගලපා ගැනීම කළ හැක. වරහන් ඇතුළේ පර්යංකයෙන් පසු එම අවස්ථාවල හුස්ම සංසිඳුණත් සම්පූර්ණයෙන්ම නොදැනී ගොස් නැත. ඊළඟ පියවරවලදීද ආස්වාස ප්‍රාස්වාසය බලමින් හික්මිය යුතුයද? උදාහරණයක් ලෙස චිත්ත පටිසංවේදී අවස්ථාවේ. නැතිනම් අරමුණු රහිත හිස්තරකට සිත දියුණු කර ඉදිරියට යා යුතුයද? ප්‍රශ්නයේ වරදක් ඇතොත් සමාවන සේක්වා. තෙරුවන් සරණයි. මට තේරෙන ප්‍රශ්නේ නම් ඒ කියන්නේ දැන් අපි දැන් එතෙන්දි සඳහන් වෙනවා දැන් මුල කොට හැම කොටසෙදම අසසිස්සාමිද සික්කති පසසිස්සාමිද සික්කති කියලා තියෙනවා. ඉතින් මෙතෙන්දී එක අතකින් අපිට තේරුම් ගන්න තියෙන්නේ ආනාපාන සතිය හරහා යෝගිය ආවට පස්සේ දැන් අපි වේදනානුපස්සනා කොටසට යනකොට එතෙන්ට තමයි මූලිකත්වය යන්නේ අර ආනාපාන සතිය දැන් පසුබිමට යනවා. දැන් මේකෙන් කොයිටද ඉස්සරහට එන්නේ කොයිකද පස්සට යන්නේ කියන වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් වේදනානුපස්සනාවට යනකොට ඔන්න අපි තුමු මේ ප්‍රීති ස්වභාවයන් මතුවෙනවා. දැන් ඒකට තමයි ඒක තමයි දැන් අපි අධ්‍යයනය කරන්නේ. දැන් රැල්ලක් එනවා. ඒක අධ්‍යයනය කරන හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අපි හුස්ම ගන්න නැහැ කියලා. ඒක තියෙනවා මේ පසුබිමේ ඕන වෙලාවක මේකට යන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි මේක බලන්න කියලා හිත විසිරුණා නම් අපි දැන් හිත හදාගන්න ආය ආනාපාන සතියට යන්න පුළුවන්. අපි හිතමු ආය දැන් ඔන්න හිත දිහා බලන්න ගියා. හිත දිහා බලන්න කියලා ඔන්න හිත විසිරෙන්න ගත්තා. කොහේ හරි අහු වුණා. ආයෙත් එන්න ඒක සම්පූර්ණයෙන් අතහැරී ආය ආනාපානට යන්න පුළුවන්. ඒ නිසා මේක හැම තිස්සෙම අපි ගාව තියෙනවා පසුබිමේ. හැබැයි දැන් වේදනානුපසනා කොටසදී හැම මූලිකත්වය දෙන්නේ වේදනාවට. චිත්තානුපසනා කොටසදී මූලිකත්වය දෙන්නේ මේ හිතට. ඒ නිසා චිත්තානුපසනා කොටසදී අන්තිමට හරියට ගිහිලා අර විමෝචයන් චිත්තං කියන මට්ටමේදී සම්පූර්ණයෙන්ම සමනය වීමක් වුණා නම් එතෙන්දී ආය ආනාපානේ බලන්න අවශ්‍ය නැහැ. ඔව් හරි. තෙරුවන් සරණයි ගෞරවණීය. පොඩක් ඉන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ එතකොට අවිත වේදනානුපස්සනාවට වැටුනහම ස්වාමීන් වහන්සේ වේදනාව බලන අතරතුර ඒක නැත්තරම නැති වුනහම ඉබේම ස්වාමීන් වහන්සේ ආයේ ආනාපානසයට සිත යනවා සියුම් වෙච්ච. හිස්තැනකට යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. <laughs> ඒ කියන්නේ මම හිතනවා ඒ වගේ අවස්ථාවල අපි වේදනාවට චිත්තානුපස්සනාවට දානවට වඩා ස්වාමීන් වහන්සේ ආනාපානයේම දිගට හුරු කරන එකද කරන්නේ ස්වාමීන් වහන්සේ. ඒක දැන් තාම ඉතින් මෙයාට අරමුණක් ඕනේ. හැමතිස්සෙම හැරමිටි වාරුවෙන් තමයි ඉන්නේ තාම. ඉතින් කමන්නේ එහෙම අල්ලලා දෙන්න. ඒ කියන්නේ ඒ ඒක ඒකෙන්ට දාලත් ඒකෙත් පොඩ්ඩක් අර දෘෂ්ටි කෝණයෙන් බලන්න. දැන් අනිච්චානුපස්සී වගේ බලන්න. පොඩ්ඩක් මේ කියන්නේ නිකාන් ඔහේ ඉන්නව වෙනුවට කොහොමද මේ ආස්වාස ප්‍රස්වාසයක් කියලා කියන්නේ මොකද්ද? ආස්වාසයේ කොහොමද මේ හටගන්නේ ආස්වාසය කොහොමද නැති වෙලා යන්නේ ප්‍රස්වාසය කොහොමද හටගන්නේ ප්‍රස්වාසය කොහොමද නැති වෙලා යන්නේ කියලා පොඩ්ඩක් විපස්සනාවට බරව දැම්මනම් ඒකනොත් දැන් එතකොට මේ හැම ඔක්කොම ඔක්කොම අරමුණු ටිකේ ඔක්කොම අපි නිකන් අධ්‍යයනයක් නේ කරන්නේ ඉතින් එතකොට අර ධම්මානුපස්සනා කොටසේ එන අනිච්චානුපස්සනාව මේ ඔක්කොටම යෙදෙනවා දැන් සතිපට්ඨාන සූත්‍රයේ කානුපස්සනා කොටසේදී බුදුහාඳුර අර කොටස කියනවා සමුදේ ධම්මානුපස්සීව, ආය ධම්මානුපස්සන ඒටිත් කියනවා. චිත් මේ වේදනානුපස්සනාවෙත් කියනවා. චිත්තානුපස්සනාවෙත් කියනවා. ධම්මානුපස්සනාවෙත් කියනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලා හොඳට සිහිය පිහිටවලා මේකට හොඳට පට්ටල් වුණාට පස්සේ මේකේ ඒ ඒ පැත්ත බැලීම තුළ වැදගත්කමක් තියෙනවා කියන්නේ. ඒ නිසා අර දැන් මේක ඉවර වෙයි වේදනානුපස්සනාව ඉවර වෙයි. ඒක අපි මේ දේ බැලුවා. ඊට පස්සේ ඒක නැතුණාට පස්සේ හිත ඉබේටම මේ මේ ආනාපාන සතියේ ගියොත් ඒකෙත් ඒකෙම බලන්න. එතකොට මේකේ මුකුත් හානියක් වෙන්නේ නැහැ. ආනාපාන සතියත් දැන් ඊනාට තවත් හුදු අරමුණක් පමණයි. එතනත් ඔන්න ඇතුවීම් නැතිවීම් ස්වභාවයක් අපි හඳුනා ගනිමින් යනවා. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නැඹද අවසර පතමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පරයන්ක භාවනාව හා සක්මන් භාවනාව කරමි. මගේ ප්‍රශ්නය නම් මෙම භාවනා දෙකේදීම විටින් විට පැමිණෙන බාහිර සිතුවිල්ල විටක නැති වුවද තවත් වරක එය ප්‍රපංච වීමයි. දිගටම භාවනා කිරීමට හා එය දියුණු කර ගැනීමට මෙම தත්වයෙන් මිදිය හැකි වීමට උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙම ප්‍රපංචයන් සිදුවන්නේ මගේ සිත තුළ කතාව ඔබ වහන්සේගේ උපදෙස් සමගම සිදුවීමයි. මට අනුකම්පා කර පිහිටවන සේක්වා. තෙරුවන් සරණයි. <laughs> මගේ උපදෙස් එක්ක සිද්ධ වෙනවද ප්‍රපංචේ? එහෙමද කියන්නේ? මෙම ප්‍රපංචය සිදුවන්නේ මගේ සිත තුල කතාව ඔබ වහන්සේගේ උපදේශ සමගම සිදුවීම වීමයි. ඒ කියන්නේ ඒව ඒ මං කියපු දේ ප්‍රපංචනවත් දන්නේ නැහැ නේද? ඒක වෙන්න පුළුවන් දැන් ධර්මයේ පැත්තෙන් ධර්මයේ පැත්තෙන් යන්න පුළුවන් නැවත නැවත කියපු දේවල් නැවත නැවත හිතනවා අරක හිතනවා මෙහෙම. ඒකද වෙන්නේ? ඔව් ඒක කියවනද ඇතුලේ? කියවනවා. හ්ම්. අනිවාර්යයෙන්ම. ඉස්සෙල්ලාම එන සිතුවිල්ල ඇත්තටම නවතිනවා. මට දැනෙනවා මේක බාහිර එකක් නැවැත්තුවා. හරි. තවත් පියවර 7ක් 8ක් යන්න පුළුවන්. ඒ වුණාට යාමට කීකරු නෑ ආයිත් එනවා. ඇවිල්ලා ඒ වෙලාවට ඔබ හාසෙත් එක්ක කරපු අර කන්වර්සේෂන් එක එහෙම්මම ප්‍රපංච වෙනවා. ඉතින් මට ඒකෙන් මිදෙන්න ඕනි මොකද මට. ඇත්තට මුලදී හඳුනගෙන ඒකට වැදගත්කමක් නොදීමම තමයි පහසුම වැඩේ. මොකද කියන්නේ අපිට දැන් උදාහරණයක් වශයෙන් දැන් ඒ කියන්නේ මටත් මුලදී හොඳටම තේරුණා කාරණා. දැන් බණක් එහෙම කිව්වට පස්සේ ඔන්න කුටියට ගියා. කියපු දේවල් ටික ඔක්කොම ආයෙ හිතට එනවා. එහෙමයි. <laughs> ඒ කියන්නේ අනිවාර්යෙන් ඕක අපි ඕකට උල්පන්දම් දුන්නොත් ප්‍රපංචම තමයි. කිසි වෙනසක් නැහැ. ඒ නිසා එකම වෙනස ඉතින් අපි සමානට දාර රාග දේශ මොහ වලින් ටිකක් අඩු ගතියක් තියෙනවා මේ ධර්මයක් නේ මතක් වෙන්නේ කියලා. හැබැයි ඉතින් මේක හිතට හරි වදයක්. අනිත් එක අනිත් එක තමයි අපි ඒ හරහා මමය හදනවා හොඳටම. දැන් මම මෙහෙම කිව්වා අරම කිව්වා කට්ටිය මෙහෙම බලන් හිටියා. සමහරවිට ඒකත් ගොඩක් වෙලා පවතින්නේ නැහැ. වැඩිම උනොත් මිනිත්තුවක් දෙකක් වගේ ආයේ උනන්දු වෙනවා අර බැක් ටු නොම සක්මන කරන්න. ඔව්. නමුත් මේ අර මට හිතෙනවා මේ ප්‍රපංචත් නැතිනම් මේක කොච්චර හොඳට අනිවාර්ය අනිවාර්ය. ඒ කියන්නේ ඒක අයින් කරගන්න ඕනි. ඔව්. ඒ නිසා ඒ කියන්නේ මුල හරියම අයින් කරගන්න එක තමයි හොඳ. අනිත් එක තමයි පොඩ්ඩක් හිතට බල කරලා හරි නවත්ත ගන්න. තවත් ඉතින් කයට දාන්න පුළුවන් ඕන. සක්මනක නම් ඉන්නේ. අරක සම්පූර්ණයෙන්ම දැන් හිත මෙල්ල නැති ගතියක් නේ තියෙන්නේ. ඒ වෙලාවේදී කයට දාන්න. කයේ දැනෙන දෙයක් එක්ක යන්න. ආයෙත් පොඩ්ඩක් ගන්න මේ වම දකුණ කියලා නැත්නම් මේ ස්පර්ශයට හිත තියලා පුළුවන් තරම් කය කයේ සිහිය පිහිටවලා ටිකක් යනකොට අවධානය එතෙන්ට එන්න ගන්නවානේ. අවධානය එතෙන්ට යාම හරහා ඉබේට මේක දුර්වලලා යනවා. ඒ වගේ උපක්‍රම පාවිච්චි කරන්න. ආනාපාන සතිය කරද්දී දැන් මුල් මිනිත්තු 10 වගේ ආනාපාන මේ පිම්බීම් හැකිලිම් මම කරන්නේ ඒක සංසිඳෙනවා. සංසිඳිලා හොඳට අර තොල උඩට දාඩිය දානවා කන දෙපැත්ත රත් වෙනවා කූඹියනවා වගේ හැම වෙනවා. ඊට පස්සේ මේ මට අර ඒවත් සංසිඳිලා ඒවත් නැතිලා ගියාට පස්සේ පාදයන් දෙක සීතල වේගන වගේ එනවා. ඉතින් ඒ වෙලාවට මම අර ධාතුගුණ බලන්න උනන්දු වෙනවා. ඒ වෙලාවට එකපාරට දැන් බාහිර සිතුවිල්ලක් වගේ එනවා. ඒ ආපුවම මේ ශාලාවේදී කතා කරපු මොන හරි දෙයක් තමයි එන්නේ. ඒ වෙලාවට ඉතින් මං ටක් ගාලා ඒක නවත්තගෙන ආයිත් අර අයට මේ සිත ඇරියට එතකොට සීතල නෑ. එතකොට ඉතින් මං ආයේ මුලට එනවා. ආය ආනාපානෙට මේ පිම්බීම හැකිලීමට එනවා. ඔව් හැබැයි කියන්නේ <clears throat> මේ ඔය ඔය අරමුණු ටිකේ මාරුණා කියලා ලොකු මේ අවාසියක් නෑ. පිම්බීම හැකිලීම අරමුණක් ඊළඟ පාදයේ දැනෙන තද ගතියක් නැත්නම් උණුසුම් සිසිල් ගතියක් මේ ඔක්කොම ඉතින් එකම ධාතුන්නේ. ඉතින් ඒ නිසා මේ කොයි කොයි එක අපි බැලුවත් එකම සමාන මේවා ටිකක් තමයි තියෙන්නේ. ඒ නිසා ආයි පිම්බිම හැකිරීමට ආවා කියන එක يعني බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. පාඩුවක් වෙන්නේ නැහැ. අර ප්‍රපංචයට යන එක නම් වලක ගන්නම වෙනවා. ඒ කියන්නේ අපි මෙතෙන්දී කතා කරපු දෙයක් වුණත් නැවත නැවත මෙනෙහි කර කර ඒකෙන් හිත සම්පූර්ණයෙන්ම කියවීමට හසු වෙලා නම් ඒකත් කියවීමක්ම තමයි. කියන්නේ වීරියෙන්මයි ඒක යටපත් කරන්න වෙනවා. ඔව් ඒ කියන්නේ ඉස්සෙල්ලා ඒ විදිහට උත්සාහ කරන්න. ඒක හරියන්නේ නැත්නම් කායනුපසනාවට ගන්න. ඒ කියන්නේ කායනුපසනාවෙන් දාන එක හරිම ලේසි. මොකද කයේ ස්පර්ශයක් එක්ක ආයි පොඩ්ඩක් ඉඳලා දැන් බිම්බිම හැකිලීමට දාන්න පුළුවන් නම් ඒක ඒකේ ඉන්න ගන්න. ඒකේ පොඩ්ඩක් ඉඳීම තුලින් ආයේ අර මනසට තීච්ච අවධානය එතනින් දුර වෙලා ගිහිල්ලා කයට ඇවිල්ලා සමන වෙලා යනවා. ඒක තමයි. ඔව් ඔව්. ඉතින් ඔක්කොම ඉතින් අපි අපි කොහොම හරි ඒවැයෙන් අර මේ උපක්‍රමශීලී වෙන්න ඕනේ ඒවැයෙන් අත මිදෙන්න. ඒ කියන්නේ ඒ වගේ දේවල් වලට ඕක හිත හිත ඉන්නවට වඩා හොඳයි. ඒකත් වැදගත් නම් ඒක ටග්ගාල කොලේක ලියලා දැම්මා හිත නිදහස් කරගත්තා. ඒ වගේ උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා ඇත්තටම. ඔව්. පර්යංක භාවනාව මූල මූල කමඨහන ආනාපාන සතිය පැයක පමණ සක්මන් භාවනාවකින් පසුව මෙහෙයුමක් සහිත පර්යංකයකට අද උදෑසන වාඩි උනේමි. හුස්ම රැල්ල සියුම් වී වරහන් ඇතුලේ නාස් අගට සිත යොමු කළෙමි. ශාරීරිය සැහැල්ලු විය. ශාරීරියේ සුවපහසු බවක් දැඩිනි. ඔබ වහන්සේ පැවසූ පරිදි සිතුවිලි දෙස අවධානය යොමු කළද මට කිසිදු සිතුවිල්ලක් හඳුනාගත නොහැකි විය. සිතුවිලි නොමැතිසේ හැඟුනි. කිසිම අරමුණක් නොමැතිව ඊතා සුවදායි පැය භාගයක් පමණ ගත වූ පසු දකුණු කකුලේ වේදනාවක් ඇති වී එය ඊටාම තදින් දැනෙන්නට විය. එවිට වේදනාවට සිත යොමු කර විනාඩි 10ක් පමණ ඉවසා සිටියද ඉන්පසු ඉරියව්ව මාරු කර භාවනාව දිගටම කරගෙන ගියමි. ඊට පසු නැවතත් පැයක් සක්මන් කර 10ට පර්යංකය සඳහා වාඩි වූයෙමි. හුස්ම රැල්ල තැන්පත් වී ශරීරය තැන්පත් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. ශාරීරිය තුලින් ශරීරය හොඳින් සැහැල්ලු පසු කිසිම අරමුණක් නොමැතිව බලා සිටියෙමි. එවිටද කිසිදු සිතිවිල්ලක් සොයාගත නොහැකි විය. මෙය ඔබ වහන්සේගෙන් විමසිය යුතුය යන සිතුවිල්ල එම අවස්ථාවේ ඇතිවිය. විනාඩි 45ක් වරහන් ඇතුළු සීනුව වැදුනි පර්යංකයේ ඊතා සැහැල්ලුවෙන් කිසිම අරමුණක් නැතිව බලා සිටියෙමි මගේ ප්‍රශ්නය වන්නේ මාහට සිතුවිලි හඳුනාගන් ගත නොහැක්කේ ඇයි? එවිට චිත්තානුපස්සනාව වඩන්නේ කෙසේද යන්නයි. අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව පතමි. ඔය ඇත්තටම මේ අර ඒකයි මුගාවක් ගැඹුරට යන්න කලින් ටිකක් සිතුවේ හිත පොඩ්ඩක් කතා කරද්දිම බලන එකෙත් වැදගත්කමක් තියෙනවා. හැබැයි ඉතින් අර මේ ටිකක් කරපු කෙනෙක් වෙන්න ඕනේ. අපි දැන් මෙතෙක් කතා කරපු මේ සාකච්ඡාවේ එක පැහැදිලි වෙන්නේ නැති. ඒ හොඳට කායानुපසනාවක වේදනානුපසනාවක එහෙම නිරත වෙලා තියෙනවා නම් අපිට දැනටමත් සතිමත් භාවයක් තියෙනවා, සම්පජඤ්ඤයක් තියෙනවා. හිත දිහා බලන්න පුළුවන්. ඒ නිසා අපි හොඳට කය තැම්පත් වෙනකන් ආයෙත් ඉඳලා හොඳට තැම්පත් කරලා හිමීට හිත දිහා බලන්න ගියාම හිත සම්පූර්ණයෙන්ම නිස්කලංකයි. එතකොට සිතුවිලි මොකක්වත් ඇත්තේ නැහැ ඉතින්. ඉතින් දැන් අපිට ඕනේ ටිකක් කෙලස් එක්ක පොඩි සටනක් කරන්න නම් එතකොට ඉතින් අපේ මෙච්චර ගැඹුරට යන නොදී මතු පිට පට්ටකින් මට්ටමකින් හිත දිහා බලන්න පුළුවන්. එතකොට ඔන්න සිතුවිලි එනවා යනවා. මේ දේවල් දැක ගන්න පුළුවන්. හිතේ යම් චංචල භාවයක් තියෙනවා. හැබැයි ඉතින් අපි අර වඩාගත් සතිය නිසා දැන් මේවට අහු වෙන්නේ එන යන දිහා බලමින් දැන් මෙතන මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් ඕක ඉතින් එකක පැති වලින් කියන්න පුළුවන්. දැන් මේ ඒ ඒ ස්වභාවයේ ඊළඟට සමනේ වේවි. ඒ ස්වභාවය සමනය වුණාට පස්සේ දැන් ආයි අවසන් අවශ්‍ය නැහැ. ඒක තැම්පත් වෙන්න දෙන්න. මොකද ඒ තැම්පත් වීම ආයි යන්නේ වෙන ගැඹුරකට. සිතුවිලි එනවනේ. <laughs> මමත් හිතනවා පුළුවන් කියලා. ඒ කියන්නේ ඇත්තටම චිත්තානුපස්සනාවට යමුනාට පස්සේ අපි වාඩිලා ඉන්න කාලේ සක්මනේදී විතරක් නෙමෙයි හිත දිහා බලන්න තියෙන්නේ. අනිවාර්යෙන්ම නැගිට මොහොතේ ඉඳන් නිින්දට යනකම්ම හිතගෙන අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් ඒ ශක්තිය ඉතින් අනිවාර්යෙන් යෝගාවචරය තුළ හැදෙන්න ඕනේ. ඉතින් මුල මුලදී ඉතින් එකපාරට උච්චර දේවල් කරන්න බෑ. පොඩ පොඩ පොඩ ඇත්තටම අපේ භාවනාව පැතිරෙන්න ඕනේ. දැන් අපි කරන්නේ මේ දැන් ඇත්තටම ඒ දේ තමයි පුළුවන් තරම් මේ භාවනා වැඩසටහනකදී කරගන්න හදන්නේ. දැන් අපි ගෙදර භාවනා කරද්දී උදේ පොඩ්ඩක් කරා, රෑ පොඩ්ඩක් කරා. ඉතින් ඒ අයිතිරි ටික සම්පූර්ණයෙන්ම වෙන ලෝකයක ඉන්න වගේ සබහායක් තේනවනේ. නමුත් ඒක දැන් අපි මේ භාවනා වැඩසටහනකදී පුළුවන් තරම් පතුරවනවා. උදේ නැගිටලා ඉඳන් නින්දර යනකම්ම මේක නිකන් ඉන්න දෙන්නෙම නැහැ. එක්ක සක්මනක එක්කම විඳගෙන කියලා දැන් මේක සම්පූර්ණයෙන් පතරවල තියෙන්නේ. ඒ හැකියාව තමයි පොඩ පොඩ පොඩ පොඩ ස්වාභාවිකවත් ගන්න පුළුවන් වෙන්න තියෙන්නේ. ඒ නිසා අනිත් වැඩවල යෙදෙද්දිත් අනිවාර්යෙන් හිත කොහොමද මේ ස්වභාවයට වැඩ කරන්නේ කියලා බලන්න වෙනවා. දැන් ඔගේ හොඳම தත්ත්වය තමයි අපි හිතන්න අපි මොකක් හරි දෙයක් ඉදිරිපත් කරනවා නැත්නම් කෙනෙක් එක්ක කතා කරනවා කෑම කනවා හරි මෙහි කියලා සම්පූර්ණ වෙනත් කටයුත්තක් තියෙන්නේ. එතකොටත් ඒ වගේ තැන්වලදී තමයි කෙලස් ටික වැඩ කරන්නේ. <laughs> මම යා ඉස්සරහට එන්නේ මේ වගේ තැන්වලදීනේ. ඉතින් අපි මේ වගේ තැන්වලදී අවධානයෙන් හිටියේ නැත්තම් කෙලස් වලට අහු වෙනවා ඉතින්. අන්තිමට ඉතින් කොහොමත් කෙලස් දමනය කිරීමකට කෙලස් හඳුනා ගැනීමට කෙලස් ඡය කිරීමට යොමු වෙන්නම වෙනවා. ඒ නිසා ඒ දැන් අපි කෙලස් ඔය හරියට ගිහිල්ලා අපි හිතන්න අපි වාඩි වෙනවා කෙලස් හඳුනා ගන්න කියලා. කෙලස් එන්නේ නැහැ. ඉතින් මොකද දැන් සෑ ෆිට් එකේන ඉන්නේ. <laughs> මොකක්වත් නැහැ ඉතින්. මොකක්වත් නැහැ. ඉතින් හිත සම්පූර්ණයෙන්ම නිෂ්කලංකව තියෙන අරමුණක් නැහැ. ඒකනේ මේ ප්‍රශ්නෙත් අහලා තියෙන අරමුණක් නැහැ. දැන් අපි උනාට වෙන වෙන කටයුතු දෙදෙනකොට කෙලවරක් නැහැ අරමුණු. ඉතින්දි කෙලසුත් වෙනවා, රාග, ද්වේෂ, විස් වෙනවා. ඔක්කොම ටික තියෙනවා. අමුද්‍රව්‍ය ඕන තරම්. <laughs> හොඳයි. ඔව්. නිකන් ඒ කියන්නේ වාඩි වෙලා හිත දිහා බලන්න ගියේ කොහොමද කියලා මට කියන්න. මුලින්ම මේ වාඩි වෙලා නාසග බලනකොට මේ හුස්ම රැල්ල දැනෙනවා. ඒක ගැන බලාගෙන ඉන්නකොට ඒක සියුම් වෙලා ගිහිල්ලා මේ කයට හිත යොමු වෙනවා. එතකොට අර කයේ මේ මේ නිකන් ධාතු ස්වභාවයන් තද ගතිය ඒ ටික චුට්ට වෙලාවක කියන්නේ ඉස්සර හොඳට මේ ටික දැනුණා හුඟක් වෙලා දැන් නම් ඒවා පොඩ්ඩ දැනෙලා එහෙමම මේ හිත නිකන් කය හරිම සැහැල්ලු වෙනවා සැහැල්ලු වෙලා මේ ඕම්මම ඉන්නවා එතකොට අර හුස්ම රැල්ලට හිත යන්නේ නැහැ ඒක නෑ වගේම දැනෙනවා අර කලින් මට අර පිම්බීම් හැකිලීමත් යන්තමට දැනෙච්ච ඔක්කොම මොකක්වත් නෑ කියලා දැනෙනවා හොඳට ඉන්නවා හැබැයි මේ අරමුණක් මොකක්වත් නැහැ කියන්නේ මට සිතුවිල්ලක් මොකක්වත්ම එන්නේ දැන්. උදේ අර මේ මෙහෙම සහිත කියන එකම එක සිතුවිල්ලක් ආවා. අද නලින්ක උදේ දැක්කේ නෑනේ කියලා හිතුණා. ඒක විතරමයි ආවේ. ඊට පස්සේ මේ ඒත් මට වෙන මොකක්වත්ම සිතුවිලි එන්නේ නෑ. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා දැන් සිතුවිලි බලන්න එනවා කියලා. එතකොට එහෙම තිබ්බේ නෑ. ඉතින් ඊට පස්සේ මං හිතුවා ආයි මේ ආයි මේ පරියන්ක ඊළඟ පරියන්කෙත් බලනවා කියලා. මොකද අර මට වේදනාව කලින් පරියන්කේ වේදනාව ආව තදයට පැය භාගයක් විතර ගියාම ඒ කියන්නේ හොඳ සැනසිලි මේ හොඳටම මිහිත මේ කය සමනේ වුණාට පස්සේ ටික වෙලාවක් හොඳට තිබුණාට පස්සේ තමයි මේ අර වේදනාව ආවේ. ඊට පස්සේ මේ ඒක නතර වෙන්නේ නැති බව තේරෙනාම ඉරියව් මාරු කරාට පස්සේ ඒ විදිහටම පොඩ්ඩක්වත් වෙනසක් නැතුව භාවනාව කැඩෙන්නේ නැතුව දිගටම තිබුණා. ඉතින් මේ මට ගැටලුව තියෙන්නේ සිතුවිලි එන්නේ නැති එක ප්‍රශ්නයක්. සිතුවිලි දැන්. ඕ <laughs> ඒ ඒ කියන්නේ ගෙදර ගියාම එයි බය වෙන්න එපා. <laughs> ඉතින් එතන මට ඒ සිතුවිලි අඳුර ගන්න බැරි ගමක්ද එහෙම මොකක්ද කියලා මට බහන වැඩසටහනකදී ඇත්තටම අපිට උපරිම ඒ කියන්නේ සහයෝගය ලැබෙනකොට ඉතින් ඔක්කොම තැම්පත් වීමක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ භාවනා වැඩසටහනට එන්න කලින් තව දවස් 5ක වැඩසටහන් ගිහින් ආවේ එක වෙන එකක් ඒත් මම ඒකට ඒකනොත් තියෙනවනේ ගැම්මක් එනවා මම මේකමයි කරේ සක්මනයි පරයන්කය. ඔව් වෙනේම කිව්වා. ඒ වුණාට මම මගේ එකම කරා කිසිම බාධාවක් උන්නේ මට හිතුණා ඒ වෙන ගැටලු මේකෙද විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ගෙදද්දි පැය දෙකයි කෙරෙන්නේ වෙලා මාදී පොඩි දෙන්නත් එක්ක. ඒ නිසා මේ දැන් එතනින් ඒ කියන්නේ කොහොමද ඉතින් අපි ලොකු දැන් දවස් 10ක වැඩක් නෑන්නේ එතකොට. ඔව් පහ එකකටම මම ඒක කඩන්නෙම නැතුව ඒ විදිහටම කරා මොකද මම කලින් ධම්මජීව හාමුදුරුවන්ගේ රිට්‍රීට් එකට ගියා එතකොට ඒක මට හිතුණා මම එච්චර හොඳට කළේ නැහැ කියලා කියන්නේ සක් සක්මන අඳුරගත්තේ ගිය අවුරුද්දේ හරි ඒට කලින් භාවනා කරලා තිබ්බහම මට ওই ඔක්කොම ධාතු ගුණ වැටහිලා තියෙන පරියන්කේ හරි කවදාවත් සක්මන කරලා තිබ්බේ නැහැ හැබැයි ඒ පරියන්කේට ඒ ධාතු ගුණ වැටෙන්න පැය භාගයක්ම මම අර දිග කොට ඒවා බැලුවා එතකොට ඒ සක්මන කරනකොට තමයි මේ බාගෙම දැන් නැතුව නිකම්ම තැම්පත් හරි. එතකොට මේ අර මුලින් උනේ මට උදේ නැගිටලා කෙලින්ම මේ පරයන්කට වාඩි වුණාම මට අර පැය බාගේ බෝරින්. එතකොට ඉතින් මම කරන්නේ නැතුව අතෑරියා. දැන් ඊට පස්සේ සක්මන කරන්න ගත්තාම පැය බාගේ සක්මන් කරලා වාඩි වෙච්ච ගම අර ටිකට එන නිසා දැන් දිගටම කරනවා. ඔව්. නෑ ඔහොම යන්න. ඒ කියන්නේ කොහොමත් ඔය තත්ත්වය හඳුනා ගන්න එකත් වැදගත්. මොකද ඒ කියන්නේ ඔය ඔය தත්ත්වය හඳුනා ගන්න වෙන්නේ හුඟක් වෙලාවට භාවනා වැඩසටහනකදී තමයි. මොකද ඒ කියන්නේ අපි හොඳට ටිකක් මේක මේ පුළුවන් තරම් සහයෝගය දීගෙන යන්නේ පුළුවන් තරම් දැන් මේකට අනුග්‍රහ දීගෙන යන්නේ. හොඳට හිත තැම්පත් වෙලා තැම්පත් වෙලා තැම්පත් වෙලා සිතුවිලින් තොර හුදු දැනීමක් තියෙනවා කියන එක හඳුනා ගන්න හම්බෙන්නේ වැඩසටහනකදී තමයි හුඟක් වෙලාවට. ඒ නිසා ඔතන තේරුම් ගන්න ඒ කියන්නේ හිතේ සාමාන්‍ය ස්වභාවය තමයි ඔය තියෙන්නේ. කියන්නේ මේ සිතට පවතින සිතුවිලි අවශ්‍ය නැහැ. වෙන කායික වශයෙන් අරමුණක් කියලාවත් එළියේ ඇහෙන් කනෙන් නාසයෙන් මාකත් අරමුණක් කියලාවත් අවශ්‍ය නැහැ. එයා ගාව තියෙනවා එයාටම ආවෙනික දැනුවත් භාවයක් තියෙනවා. ඒ දැනුවත් භාවය තමයි අපිට නිකන් උරුම ස්වභාවය. ඒක ඒක ඉතින් අපි උපදින වෙලාවේ ඉඳන් මරණකම්ම ඒක තියෙන දෙයක්. ඉතින් ඒ ඒ தත්වයේ මත පදනම් කරලා තමයි ඊළඟට අපි මේකේ ගැන ඇත්තම තව ගැඹුරකට යන්න වෙන්නේ. මේ தත්වය හඳුනාගෙන පවත්වන්න පවත්වන්න අපි දැන් හිතේ නිකන් පිරිසුදු භාවය තව වර්ධනය වීමක් වගේ දෙයක් තමයි වෙන්නේ. දැන් අපි හිතන්න දැන් මුලදී දැන් මෙහෙම ගේමුකෝ. අපි දැන් ඔන්න යුද්ධයක් කරනවා. යුද්ධයක් කරද්දී ඔන්න මේ ඉස්සෙල්ලා හොඳම ශක්තිමත්ම කට්ටියක් ගිහිල්ලා ඔන්න එක තැනකට ගහලා අල්ලගත්තා. දැන් ඔතනින් අදහස් වෙන්නේ නැහැනේ ඒක සම්පූර්ණයෙන් බිම්බෝම් බයින් කළා මේ රිවිලියන්ස්ලාව ගෙනල්ලා ඔක්කොම කරන්න පදිංචි කරන්න පුළුවන් නැත්තමට අයිලා කියලා එතනින් අදහස් වෙන්නේ නැහැනේ. නමුත් අද දැන් අල්ලලා තියෙන්නේ හැබැයි පොඩ්ඩක් මෙතන දැන් අපේ කියලා අල්ලගෙන තියෙනවා. සෙන් අනිත් කට්ටියක් ගිහින් දැන් ඒකත් ඵලය තහවුරු කරගනිමින් ඉන්නවා. එහෙම ඉන්නන්න අන්න දැන් තව ඒකේ පිරිසුදු ඉන්නේ දැන්. ඉස්සලට වඩා දැන් හොඳයි. තව තව ඉන්නද ඕක දැන් වැට තව මායිම ලොකු වෙනවා දැන්. තව ප්‍රදේශය තව විශාල වෙනවා. අන්න ඒ වගේ දැන් මෙතනත් වෙනවා. මුලින් අපි හොඳට සමාධියක් කරහා ගිහිල්ලා ඊළඟට අර ඇතිවීම නැතිවීම දෙහල් බලලා ප්‍රඥාවත් අවදි කරලා එහෙම තමයි අර වගේ තැනක් ඉස්සෙල්ලා හඳුනගන්නේ. හඳුනගත්තට පස්ස හඳුනගත්තට ඕක පවත්වන්න බෑ මුලදී. මොකද ආයෙත් තුවිලි එනවා ආයෙ කෙලස් එනවා. පස්සේ පස්සේ පස්සේ දැන් ඔය தත්ත ටික ටික වර්ධනය වෙනවා. දැන් ඒ වර්ධනය වෙලා දැන් ඔන්න කෙලස් එන්නේ නෑ සිතුවිලි එන්නේ නෑ. කරදරයක් නෑ. එතන ඉන්න ඉන්න පුළුවන් ගතිය තේරෙනවා. දැන් එතකොට තමයි තේරෙන්නේ මෙහෙමත් ඉන්න පුළුවන්. දැන් මීට කාලෙන් කලින් මෙහෙම සිතුවිලි වලින් තොරව මෙහෙම සාමකාමී තත්ත්වයක් හිතේ තිබිලා නැහැ. ඔන්න දැන් තියෙනවා මෙහෙමත් දෙයක් තියෙනවා කියලා හඳුනගන්න. ඉතින් ඕක තමයි සාමාන්‍ය හිතේ ස්වභාවය. අපි දැන් ඔතන අපිට පවත්වන්න පුළුවන් නම් ඔතෙන්දී මුකුත් කළ යුතු නැහැ. ඉතින් එතෙන්දී අපි දැන් අපේ හිත උගාක් දැන් ඔතෙන් තව පැත්තක් තියෙන්නේ. අපි ඕනට වඩා සමාධියක් කරහා ওই தත්ත්වය පවත්වන්න ගියොත් ඒ සමාධිය දැන් වර්ධනය වෙනවා. සමාධිය වර්ධනය වෙලා සමාධියෙත් බලයක් තියෙනවා. විපස්සනා සමාධියට වැටෙනවා. ඒකේ බලය හරහා සිතුවිලි එන්නේ නැතුව යනවා. ඒ ඒ තව පැත්තක් දැන් ඔය එතන තියෙන්නේ. මට අර කලින් දවස් පහේදී ඒ වගේ වුණාට පස්සේ උදේ ඒ පරයන්කේ හොඳට වැඩුණාම මුළු හැම තැනම හරිම يعني එළියයි හරි හොඳට වැඩ ඉතුරු ටික හොඳට නිකන් හරි උද්‍යෝගිමත් භාවයක් වගේ ඒක තිබුණා හරි. නෑ ඕක ඔහම යන්න දෙන්න. ඒ කියන්නේ දැන් ඕනම් මෙහෙම කරත හැකි පොඩ්ඩක් ඉතින් සක්මනේදීත් හිත දිහාද බලන්නේ දැන්? සක්මනේදී මට මේ යටපතුට සිත යොමු වෙනවා නිකම්ම. එතකොට අර දැන් කාපට් එක එතකොට කළේ මම එහෙදී. එතකොට මේ අර වෙල්ක්‍රෝ එක වගේ මගේ කකුල නිකන් ඇල්ලෙනවා ඇල්ලෙනවා වගේ මට ටිකක් යනකොට දැන කියන්නේ පැය භාගෙ වගේ කරනකොට දැනෙනවා. තාමත් නිකන් අර රස්නේ පිච්චෙන තරමට රස්න ගතියක් වගේ දැනෙනවා පැය භාගෙට වැඩි කරනකොට. දැන් නිකන් බලන්න ඕනනම් එහෙනම් මේ මේ වැඩසටහනේ ටිකක් ඔය හැම පැත්තම අතගා ගන්න පුළුවන්. පොඩ්ඩක් ආයෙ කෙලිම හිත දිහා බලන්න දාන්න. ඒකලත් කකුලටත් දාන්න සක්මන කරන ගමම. ඔව් සක්මන් කරන ගමම. ඒ කියන්නේ අරකම අර කකුලේ ඒ අර දැනෙන ඒ වගේම තමයි හිත තියන්නේ. හැබැයි ඊට පස්සේ අර ඇඟ හැමතැනම නිකන් නිකන් කහනවා කහනවා දැනෙනවා ඒවත් ඕනේ නැහැ. කෙලින්ම පොඩ්ඩක් හිතට දාලා බලන්න. හිතේ ඒත් සිතුවිලි නැත්තම් පොඩ්ඩක් නිස්කලංකව ඉන්න දෙන්න පොඩ්ඩක්. සක්මන් කරන වෙලාවේ අර පාදේ යොමු වෙන වෙලාවෙන් මගේ හිත තියෙන බව දන්නවා. අනිත් අතර වෙලාවේදී මේ මට එක එක ඒවා මතක් වෙනවා. මතක් වෙච්ච ගමන් මම නිකම්ම මේ මේක ඕනේ නැහැ හිතන්න මෙතන කියලා මාව නිකම්ම එනවා ඒක. ඔව් ඒක ඒක හිතලා නෙමෙයි කියන්නේ ගොඩාක් ප්‍රපංච කරන්න වෙන්නේ මතක් වෙනවා හැබැයි ගොඩ දේවල් මතක් වුණා කියලා හිතෙනවා ඒක මතක් වෙච්ච ගමන් අහපව වෙන එකක් තමයි තියෙන්නේ තියෙන්නේ ඒක තමයි දැන් අපි දිහා බලනවා කියන එක මට තේරෙන්නේ <laughs> හිත දිහා ඒ කියන්නේ දැන් අපි මේ අරමුණට හිත පුරුදු කරන්න පුරුදු කරන්න මුලින් අපි බලෙන් ගෙනාවට පස්සේ එයාම එනවා මොකද මෙතන තියෙනවනේ යම් සහනයක් තියෙනවනේ ප්‍රපංච කර කර ඉන්නවට වඩා මෙතන සහනයක් තියෙනවා. යා ඒක හඳුනාගත්තට පස්සේ අපි ආයෙ උගන්වන්න දෙයක් නැහැ. යා විසින්ම එනවා. ඉතින් එහෙම ඉඳලා තමයි අපි හඳුනගන්නේ මෙතන තියෙන එක්තරා අන්දමේ සංසිඳුණු ස්වභාවයක්. හිත ඇතුලේ කතාවක් නැහැ. දැන් හොඳට ශාන්ත බවක් එක්ක, බොහොම නිශ්චල බවක් එක්ක, නිහඬ බවක් එක්ක දැන් මේ කායික අරමුණක් එක්ක ඉන්න පුළුවන්. ඒ වගේම ඉතින් අපි දුම් වේදනාවක් එක්ක ඉන්න පුළුවන්. දැන් ඒ ටික ඔක්කොම සමනය වුණාට පස්සේ හිත දිහා බලනවා කියන්නේ ඔය ස්වභාවය දිහාම දැනුවත්ව ඉඳීමක් පමණයි තියෙන්නේ ඉතින්. ආ හිත දිහා බලනවා කියලා වෙන කොහෙවත් බලන්න දෙයක් නැහැ. ඒ දැනුවත් භාවය තුල ඉන්නවා. අපිට මේ දැනුවත් භාවය තුළ ඉඳද්දී අපි දැන් අර ඔක්කොම හරහා එනකොට ටිකක් ගැඹුරක ඉන්නේ. අපි දැන් මේ දේවල් බලලා හොඳට ඒ ඒ අරමුණු වල හොඳට හිත තැම්පත් කරලා යෑම තුළ යම් සමාධියක් වර්ධනය වෙනවා හිතේ. එතකොට අන්න ගැඹුරු සමාධියක් එක්ක තමයි මේ හිතේ ඒ தත්ත්වය පැවතුනේ. නමුත් හිතන්න ටික ටික ටික අපි හිතමු භාවනා නොකර ඉඳීම හරහා හරි නැත්නම් ගාක් අරමුණු පැමිණීම හරහා හරි දැන් මේ ගැඹුරු මට්ටම කැඩලා යනවා. කලිගහන දැන් හිත ටිකක් ටිකක් මතු පිටට එන්න ගන්නවා. එතකොට ඔන්න සිතුවිලි එනවා. දැන් ආයෙ සිතුවිලි ආයෙ ඔන්න ගෙදර මතක් වෙනවා, දරුවෝ මතක් වෙනවා, කරන්න තියෙන වැඩ මතක් වෙනවා, කරපු දේවල් මතක් වෙනවා. දැන් ඒ කියන්නේ දැන් ආයෙ මෙයා අවුල් වෙන්න ගන්නවා. දැන් ඔන්න සිතුවිලි තමයි එන්නේ. ඒවා තමයි ලිහන්න තියෙන ඊළඟට. දැන් ඒක අර මම කලින් කිව්වා දැන් මේක භාවනා නොකරපු මට්ටමකදී සම්පූර්ණ එකට වගේ එන්නේ. තනි ගුලි ගුලි තියෙන්නේ. සම්පූර්ණයෙන් පැටලලා තියෙන්නේ. මේක අඳුන ගන්න බෑ. නමුත් දැන් භාවනා කරන්න කරන්න දැන් මේවා ඔක්කොම දැන් මේක මුකුක්වත් නැති ස්වභාවය පවා අපිට අහු වෙනවා. පස්සේ ඉතින් මේවා ටික නවතුනාට පස්සේ ආයෙත් මේවා එනවා. එනකොට තමයි ඉතින් අපි තේරුම් ගන්න දෙන්නේ මේක මෙතනවත් බලන්න පුළුවන්. මේවා තියෙන්නේ මේ සිතුවිලි කියලා ගත්තට මේවා එකක්වත් මගේ නෙමෙයි. දැන් අපි ඇවිදිනකොට දැනීම දැනෙන දැනීම් තියෙනවානේ. ඉතින් ඒ එකක්වත් මගේද? <laughs> තද ගතිය, රළු ගතිය, හුණුසුම් ගතිය, සිසිල් ගතිය තියෙනවා. ඊට වේදනාවක් තියෙනවා. උණු සැප වේදනා, දුක් වේදනා යවත් මත වෙනවා. දැන් මේ දැන් හඳුනගෙන දෙන සිතුවිලි නැති ස්වභාවයක්. දැන් ඕකට එනවා. මොනවාද එන්නේ? ඔන්න දේශ සිතක් එනවා. දරුවෝ ගැන සිතක් එනවා. රට ගැන සිතක් එනවා. ඕස්ට්‍රේලියාව ගැන සිතක් එනවා. ඒවත් ඉතින් අර වගේ තමයි ඉතින්. තද වෙනවා, රළු වෙනවා, මුරුදු වෙනවා, උණුසුම් වෙනවා, සිසිල් වෙනවා වගේම තමයි ඉතින් ඕකත්. ඉතින් අපි ඒ වුණාට කරන්නේ සිතුවිලි නම් මගේ. මේකට මම බලන්න ඕනේ මොකද්ද කරන්න කියලා. අපි විශේෂයෙන්ම සිතුවිලි අල්ල ගන්නවා. සිතුවිලි මගේ කර ගන්නවා. ඉතින් අපිට පුළුවන් නම් මේ සිතුවිලි කියන්නේ තොදු සිතුවිලි පමණයි. සිතවිලි වල තියෙන්නේ දතිවීම නැතිවීම ස්වභාවයක් පමණයි. අපිට ඒව ඔක්කොම උපක්ලේශ ධර්ම නැත්නම් ඒවත් ආවේනික සිතවිලි. ආගන්තුක සිතවිලි ඊට මෙහා හිතේ තියෙන ස්වභාවය. හිතේ හිතට ආවේනික යාගේ gedara වගේ යාගේ යථා ස්වභාවය තමයි අර දැනුවත් භාවය. ඒක තමයි බුදුහාඳුර හඳුල්ලා දෙන්නේ මේ මෙහෙම දැනුවත් භාවයක් තියෙනවා. මේ දැනුවත් භාවය පදනම් කරගෙන තමයි ඊළඟට මේ දැනුවත් භාවය හරි පිරිසුදුයි. මේක නෑනේ කෙලස් දැන්. ඔය දැන් ඔය ඒ සිතුවිලි වලින් තොරනම් හිතේ රාගයක් නැහැ. හිතේ ද්වේෂයක් නැහැ. හිතේ මෝහයක් නැහැ. හිතේ තියෙන හුදු පැහැදිලි භාවයක්. හිතේ තියෙන පිරිසුදු භාවයක්. දැන් එතනින් අදහස් වෙන්නේ නැහැ. හැබැයි හිතේ මේ සම්පූර්ණයෙන්ම ආශ්‍රෝෂයලා කියලා. යට බඩු තියෙනවා. <laughs> ඒගොල්ලෝ ඔක්කොම නිදාගෙන ඉන්නවා. දැන් ආයෙත් මාකරි දැකපු ගමන් ඇවිස්සෙනවා. ඉතින් ඒකයි ඉතින් දැන් දැන් බුදුහාඳුර තමයි ඒක හැල්ල කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම පිරිසුදු භාවයක් මතු වේවි. හැබැයි මෙතනින් අදහසක් නැහැ. මේක තාම 100% පිරිසුදුයි කියලා. ඉතින් මේක පදනම් කරගන්න වෙනවා ආශ්‍රවයන් ඡය කරන්න. මේක ඉස්සලා හඳුනා ගන්න ඕනේ. මේක බහුලීකృత වෙන්න ඕනේ. මේක පදනම් කරගෙන ඊළඟට අපි පොඩ්ඩක් යට ගැඹුරෙම හිටියොත් එන්නෙම නැහැ. ගැඹුරෙම ඉතින් ඉන්න බැහැනේ. දැන් දැන් රහතන් වහන්සේ කෙනෙක් ගැඹුරු සමාධියක ඉඳද්දිද කෙලස් නැත්තේ. එහෙම නෙවෙයිනේ ඉතින්. රහතන් වහන්සේ කන කොටත් කෙලස් නැහැ. ඇවිදින කොටත් කෙලස් නැහැ. පින්න පාත යන කොටත් කෙලස් නැහැ. කොහොමත් කෙලස් නැහැ. ඒ කියන්නේ මතු පිට ඉන්නකොටම කෙලස් නැහැ. ඉතින් අපිටත් ඉතින් එතෙන්ට තමයි එන්න තියෙන්නේ කවදා හරි. ඒ නිසා අපිත් කියන්නේ ගැඹුරු සමාධියකින් තමයි අපි අරක ස්පර්ශ කරන්නේ මුලින්. හැබැයි අපි ටික ටික ටික කොහොමද මේ ගැඹුරු සමාධියෙන් ගත්ත මේ පිරිසුදු භාවය මම අඩු ඊට වඩා අඩු සමාධියකින් ගන්නෙ කියලා මම පොඩ්ඩක් අන්න ඉස්සරහට දාලා බලන්න වෙනවා. එතකොට අන්න කෙලස් ටිකක් ඇවිස්සෙයි. ප්‍රශ්නයක් නෑ ඉතින්. මම සූදානමින් ඉන්නේ. කෙලස් ටිකක් දැන් එනවා. අන්න සිතුවිලි ටිකක් එනවා. ප්‍රශ්නයක් නෑ. අන්න ඒගොල්ලන්ටත් යන්න ඇරියා. දැන් හිතන්න මේ ටික ඔක්කොම පිරිසුදු වුණා නම් අරිට වඩා අඩු අඩු සමාධි මට්ටමකදී මම පිරිසුදුයි. පිරිසුදුතාවකින් ඉන්නවා. ඒ කියන්නේ අරිට වඩා හොඳයි. දැන් අර තරම් ගැඹුරකට යන්න ඕනේ නැහැ. ආයි කායනුපසනාවට ගිහිල්ලා වේදනානුපසනාවට ගිහිල්ලා ඔච්චර ඕනේ නැහැ. කලින්ම මෙතෙන්ට දැම්මා. හැබැයි ටිකක් කරදරකාරී. අර තරම් අර තරම් ලොකු ගැඹුරක් නැහැ. හැබැයි කෙලෙසුත් නැහැ. අන්න ඒ වගේ තමයි පොඩ්ඩක් කෙලෙස් වලට එන්න දිදී එන්න දිදී හඳුනගෙන හඳුනගෙන තමයි ඒගොල්ලන් පළව හරින්න වෙන්නේ. කළ බලන්න ඔහොම යන්නේ. يعني දැන් අහුවෙලා තියෙනවා හොඳයි. තව ටික තව ටික ටික දැන් හක්මන් භාවනාවේදීත් වැඩිය දැන් සමාධි නොකර හිත දිහා බලන්න ගන්න. එතකොට පොඩ්ඩක් හිතට නිකන් සිතුවිලි ටිකක් එන්න දීදී හඳුනා ගනිමින් ඒවා අතහරිමින් යන්න. එතකොට මේ චිත්තානුපසනාව ගැනත් යම් වැටහීමක් එන්න ගන්නවා. හොඳයි. හොඳයි. ඒ තැනට කියන මොන හරි නමක් තියනවද ටෙක්නිකල් ඉතින් අනිසිත අනිසිත ස්වභාවයක් කියලා තමයි කියන්න වෙන්නේ. අනිසිතෝච විහෙරති කියලා බුදුහාමුදුර කියන්නේ. කියන්නේ මොකක්වත් දැන් ඇසුරක් නැහැ. කායික වශයෙන් දැනෙන දෙයක් කයේ හිර වෙලත් නැහැ දැන්. කය සමනයටපත් වෙලා කයේ කයේ මොකක්ද දැන් අපි හිතන්න මෙහෙම දැන් අපි පොළවේ පාදයේ වදිනකොට එතන එතන තද ගතියක් දැනෙනවා. අපි එතෙන්ට හිත යදුවොත් එතන ඇසුරු කරනවානේ. එතන එතන නිශ්චිතයි. අපි වේදනාවක් මතුවනහම වේදනාව දිහා බලනවා. එතන වේදනාව තුල වේදනාව ඇසුරු කරනවා. නමුත් හැමදාම එතන නෙමෙයි බුදුහාඳුර ඉන්න කියන්නේ. දැන් වේදනාවන පසනාවක කරන්න කියනවා. වේදනාවන පසනාවේ ප්‍රතිඵලයක් වශයෙන් අන්තිමට කියන්නේ අනිසිතෝච විහෙරති කියලා. <laughs> ඒකයි අපි අපි දැන් ඔක ලස්සන උපමාවකින් කියනවා මේ කටුකුරුන්ද ඥානানন্দ සාවින්හන්සේ. දැන් ඔන්න අපි මේ හොඳ උස ගයක් හදන්න ඕනේ කියන්නේ තට්ටු ගානක. ඒක පාට හදන්න බැරි හින්දා ඔන්න පලංචියක් බඳ ගන්නවා. පලංචියේ ඉඳලා තමයි ගේ හදන්නේ. ඉතින් දැන් අපි තුමු දැන් ඔය තට්ටු ටික හදලා දැන් ඒ තට්ටු පහක් විතර ගෙයක් කියලා හිතමු. දැන් උන පලංචියක් ඉතින් තට්ටු පහකටම හැදුවා. දැන් උන ගේත් සම්පූර්ණයෙන් හදලා ඉවරයි. දැන් අපි ගෙදෙට්ට යන්න නැතුව පලංචිය නතර වුණොත් <laughs> පලංචියේ පදිංචි වුණොත් මොකද වෙන්නේ? දැන් අපි යන්න වෙනවානේ දැන් පලංචියේ පදිංචි වෙන්න අවශ්‍ය නැහැ. පලංචිය ගලවලා දැම්ම දැන් ගෙදෙට්ට යන්නයි තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. يعني හැම අනුපස්සනාවක් කරාම මෙන්න මේ අනිසිත භාවයට තමයි ගෙනල්ලා දෙන්නේ. ඊට පස්සේ ආයෙ දැන් මෙතන ඉන්න ඕනේ නෑ. දැන් මෙතන ඉන්න පුළුවන්. දැන් පලංචේ ගලවලා දාලා මෙතෙන්ට යන්නයි තියෙන්නේ. මේ ලස්සන හරිම ලස්සන උපමාවක් ඒ කටුගන් සනස එතන දෙන්නේ. හරිම මේ හරියටම ගැලපෙනවා වැඩේට. ඒ කියන්නේ මෙතන ගේ හදා ගන්නත් බෑ හැබැයි මේ පලංචේ නැතුව මුලදී. අනිවාර්යෙන් පලංචේ භාවිතා කරන්න වෙනවා. හැබැයි පලංචියෙන් ගේ හොඳට හදලා තියාගත්තට පස්සේ ආයි පලංචිය පදිංචිලා වැඩක් නැහැ. පලංචිය ගලවලා දැම්මා, ගෙදර පදිංචි වුණා. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අර සිතුවිලි දෙකක් අතර ඒ තියෙන ලොකු ગેප් එකනේ. එතන එතන කියලා තමයි ඉතින් දැනට හඳුනගන්න වෙන්නේ. ඕක ඉතින් තව පිරිසුදු වෙවි පිරිසුදු යාවි මුලින් ඔතන කියලා යන්නයි තියෙන්නේ. ඒකේ දිගටම වගේ හුඟක් වෙලා ඉන්න පුළුවන් අද මං බැලුවද ඒක? බැලුවා. හරි. එහෙම ඉන්න පුළුවන්. හොඳට. ඒ එහෙම ඉන්න අතරේ ඔන්න සිතුවිල්ලක් එනකොට ඒක දැනෙනවා ඒක අර මට්ටමට වඩා යටින් දුවන්නේ කියලා. හරි. අන්න හරි. ඒ කියන්නේ දැන් දැන් මට මේ මේ ඉන්න පදනමට අරයාගෙන් බාධාවක් නැහැ. ඔව්. ඒ වගේනේ වෙන්නේ. ඔව්. එයා යටින් යන්නේ. යටින් යන්නේ. හරි. ඒක මොකද්ද ස්වාමී? ඒක තමයි. දැන් එහෙම තමයි අපිට තේරෙන්න ගන්නෙ. දැන් ඒ කියන්නේ දැන් අපි මේ ඉන්න ස්වභාවය දැන් අපිට නිකන් ආරක්ෂිත භූමියක් බවට පත් වෙනවා. මේ ඉන්න ස්වභාවය දැන් දැන් ඒ ආරක්ෂිත වැටේ වැටට දැන් කිට්ටු කරන්න බෑ. ඇහැට රූපයක් දැක්කට හිත ගිහිලා පැටලෙන්න යන්නේ නැහැ ඒකත් එක්ක. කනට සද්දයක් ඇහුනට ඒකත් එක්ක පැටලෙන්න යන්නේ අපි ඉන්න ආරක්ෂක භූමියට ඒගොල්ලන්ට එන අපි දකින රූපෙට ඇවිල්ලා මේ හානි කරන්න බෑ. පේනවා හැබැයි. පේනවා හැබැයි හිත තැම්පත් වෙලා තියෙන්නේ. හිත හිත කැළඹෙන්න මේකත් එක්ක කතන්දර ගොතන්න යන්නේ. ඊළඟට සද්දත් ඇහෙනවා. හැබැයි ඒකත් එක්ක පැටලෙන්න යන්නේ කවුද කතා කරේ? එයා මොකද්ද කියන්නේ? මට රූප මොකද්ද කිව්වේ? අරකද මේකද මොකුත් කතාවක් හිත ඊට වඩා කැමති නිශ්චල වෙන්නේ. අපිට හිතන්න දැන් සාමාන්‍යයෙන් ඔහොම හිතක් නෙමෙයිනේ අපිට තියෙන්නේ. භවනා නොකරපු කෙනෙක් ගැන හිතන්න. එයා රූපයක් දැක්ක ගමන් ටක් ගාලා එතනට කියලා බලලා හරිම ව්‍යාකූලයි. නමුත් භවනා කරු මිනිස්සයා එහෙම නෙමෙයි. එයා ඉන්නව තැම්පත් භාවයක් තුළ එයාට රූප පේනවා. ඒ රූප පෙනුනට එයා ගිහිල්ලා කතන්දර ගොතන්න යන්නේ හිත නිශ්චලව ඉන්නවා. සද්ද ඇහෙනවා නිශ්චලව ඉන්නවා. ඒ වගේම හිතේ සිතුවිලි දැන් ඈතින් වගේ තියෙනවා. හැබැයි මෙතෙන් නැයිලා හානි කරන්න බෑ. ඒ தත්ත්වය තමයි හදාගන්න තියෙන්නේ. ඒ தත්ත්වය තමයි තව තව තව තව වර්ධනය වී වර්ධනය වී යන්නේ. ස්වාමීන් වහන්සේ ඒක දැනුනේ මේ මම පටන් ගත්ත නිසා ඒක ඒ සීමාව තිබුණේ මෙහෙම S2 මෙහෙම දෙපැත්තට යන කෝණයකට වගේ එහෙම. ඒක තව තව වර්ධනය වෙන්න දෙන්න. ඕක පැතිරෙන්න දෙන්න හොඳට. ඒක පොඩ්ඩක් ඕනම් පැතිරෙව්වත් කමක් නැහැ. ඒරුමනාවෙන් පැතිරෙව්වත් කමක් නැහැ. ඉස්සරම එහෙම දන්නේ නැතුව මම පුරුදු වෙලා තිබුණේ එහෙම හිත සිතුවිලි නැතුව ඉඳ එක පොයින්ට් දෙකකට වගේ. ඒක අමාරු. එහෙම එපා. එතෙන්දී ආතතියක් ගොඩනගෙනවා. එහෙම බෑ. දැන් මෙතෙන්දී බලන්න يعني ඒකයි يعني පොඩ්ඩක් බලන්න වෙනවා. මේක يعني මම දැන් ඉතින් සමත භාවනාවේදී ඔය වගේ දෙයක් තියෙනවනේ. දැන් අපි මේ අරමුණ තුලම බලන් ඉන්නවා. හිත එතන එකඟ වෙනවා. වෙන සිතුවිල්ලක් නැහැ මේ අරමුණේ හිර වෙලා තියෙන්නේ. අරිට සාපේක්ෂව හොඳයි ඉතින්. අරමුණු 1000ක් එක ඉන්නවට වඩා මේ තනි අරමුණේ ඉන්න එකේ සුවයක් තියෙනවා. දැන් විපස්සනාදී ඒකත් නැහැ. එයා දැනුවත් භාවයක් තියෙනවා. ඒ දැනුවත් භාවය තුළ තමයි ඉන්නේ. ඉතින් ඒක ඒක හුරු කරන හුරු වෙන්න දැන් මේක මේ දැනුවත් භාවයත් එක තැනකට විතරක් නෙමෙයි යා මොන හාත්පස ඉන්න පුළුවන්. ඉතින් ඒ පැති පෙන්ලා තියෙනවා. ඉතින් ඒක බලන්නයි තියෙන්නේ. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ තව කරනවා නම් ඕක දිගට යන්න දිගට යනකොට මෑණියට ක්‍රම අහුවේ. කියන්නේ අහුවේ කියන්නේ කොහොමද අඩු කියන්නේ පොඩ්ඩක් බලන්න හිත දැනට යන ක්‍රමේදී ආතතිගත ස්වභාවයක් තියෙනවනේ පොඩ්ඩක් ඊට වඩා කියන්නේ ආතතියකින් තොරව කොහොමද වෙන්නේ කියලා තමන් පොඩ්ඩ ක්‍රමසහ විදි හොයාගන්න. ඒක වරදක් නෑ. හොයා ගනිමින් මේක බොහොම හිත සංසුන්ව නිදහසේ අරමුණු ඇසුරු නොකර බොහොම කෙලෙසුන්ගෙන් තොරව ඉන්න පුළුවන් මේ ප්‍රදේශය හොඳට හොඳට හැදින්නයි තියෙන්නේ. ඕක අහු වෙනවා. එච්චර බය වෙන්න එපා. හොඳයි හොඳයි හොඳයි. හරි. අන්තිම ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ වරුවේ පර්යංකය තුල ආරම්භයේදීම සියුම් කම්පන දැනීමක් පැවතින. සෙමින් එය හිස් අවකාශයට පිවිසී විනාඩි 10ක් 15ක් පමණ පැවතුනි. නැවතත් ශරීරයේ කොහේ හෝ පවතින දැනීමකට එනම් කම්පනයක් හෝ සියුම් වේදනාවක් තිබිනි. නැවතත් හිස් බවට පැමිණ දිගු වේලාවක් තිබුණි. මෙලෙසම පැවතුණු චක්‍රය පැයක් පමණ පැවතුණි. දෙවන පරයන්කේදී තිස් බවටම පිවිසි අතර විටක කම්බුල් දෙපස බෙල්ල තද බවත් බවක් යන දැනීම පැවතුණි. කෙමෙන් එය පහ වී හිස්තන දිගු වේලාවක් හිස්තන දිගු වේලාවක්ද ඉඳ හිට පැමිණි සිතුවිල්ලක්ද විය. සක්මන් භාවනාවද මෙලෙසම දැනීම් සහිත වූ හිස් බවකද ඊට අඩුවෙන් පැමිණි සිතුවිල්ලක්ද ලෙසින් පවතී. ඉහත වූ සියුම් කම්පන ස්වභාවය ඉදිරියේ ඉදිරියේදී මැකී යන්නේද මේ සියල්ල හුදු දැකීමක් ලෙසට පවතින්නේදයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. නෑ ඒක තමයි ඉතින් ඇත්තටම අර බාහ්‍ය සූත්‍රයේදී හැම බුදුහාඳුරෝ කියන්නේත් දිත්තේ දිත්තමත්තම් භවිස්සති. මේ සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති. කියන්නේ දැන් අපි අපිට පුළුවන්කමක් ටික ටික ලැබෙනවා දේවල් දැක්කට ඒවත් එක්ක කතන්දර ගොතන්න නැතුව ප්‍රපංච කරන්න නැතුව ඉන්න. සද්ද ඇහුනට සද්ද එක්ක කතන්දර ගොතන්න නැතුව ඉන්න. දේවල් ගඳ සුවඳ දැනුණට ස්පර්ශ දැනුණට කතන්දර ගොතන්න නැතුව ඉන්න. සිතුවිලි ආවට සිතුවිලිත් එක්ක කතන්දර ගොතන්න නැතුව ඉන්න. ඒ தත්ත්වය තමයි ඉතින් හැදෙන්නේ. ඉතින් ඒ නිසා ඒකත් හැදෙනවා නම් ඒක හැදෙන්න ඉඩ දෙන්න. ඒකට බාධා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් දැන් මෙතෙන්දී අපිටම ධාතු ලක්ෂණ බලබලා හිටියා. ඒක හොඳට සමනය වුණාට පස්සේ ආයොන්න අපි සමනය වෙච්ච ස්වභාවය තුළ ඉන්නවා. ආයොන්න වේදනාවන් දැනෙනවා. ඒක බැලුවා. ඒක සමනය වුණාට පස්සේ ආයේ මේ සමනය වෙච්ච ස්වභාවය තුළ ඉන්නවා. සිත දිහා බැලුවා. ඒක ඒ ටික සමය වුණා. ආයේ මෙතෙන්ට එලා ඉන්නවා. ඉතින් ඒකේ වැරද්දක් නැහැ ගිහිලා තියෙන විදිහ නම්. ඔව්. නිවේදනයක් තියෙනවා. ඔව්. පොඩ්ඩක් ඉන්න. ඔව්. <coughs> සයන්ස් ඒකේ නිතර නිකන් ඉන්න වෙලාවටත් කම්පන ගතියක් කුංචිවට හැම වෙලේම දැනෙන ගතියක් තියෙනවා. ඒක දිගටම තියෙනවද? ඔව් ඒ ඒක يعني අපිට කොහොමත් ඉතින් කායික වශයෙන් යම් දෙයක් දැන් අර මේ සමහරවිට අර sound of silence කියලා ඇහුවේ. ඒ වගේ දෙයක් පැත්තෙන් තියෙන්න පුළුවන්. නැත්තම් මේ කයේ කම්පන ස්වභාවයක් දැනෙන්න පුළුවන්. ඒක නම් එච්චර ගැටලුවක් නැහැ. කරදරයක් නෙමෙයි ඒකට විතර දැනෙන ගතියක් තියෙනවා මට. ඔව්. හැබැයි මීට කලින් කතා කරද්දී දැන් අර කිව්වේ මේ දේවල් දැන දැන තිබිලා ඊට පස්සේ අර සමනය වෙච්ච ස්වභාවයට ආවා කියලා නේද? එහෙමයි හොඳටම සමනය වුණා. ඒත් දැන් ගොඩක් වෙලාවට හිස් තැනීම තමයි තියෙන්නේ. සිතුවිලිත් කොටම නැහැ. හරි. එන යනවත් මම දකින්න හොඳටම සිතුවිලි. අර පුංචි කම්පනයක් එවුනට <laughs> නිකන් භාවනා වෙලාවට නෙමෙයි අනිත් වෙලාවල් වලට. يعني කායික වශයෙන්ද? කායික වශයෙන් දැනෙන දෙයක් තියෙනවා. තියෙනවා. ඒක එහෙම වෙන්නේ දහරින්න. ඒක ගානක් නැහැ. يعني ඒක يعني අපි يعني කොහොමත් ඉතින් කායික වශයෙන් දැනීම් ටිකක් කොහොමත් තියේවි. ඒක ඉතින් නවතින්නේ නැහැ. <laughs> ඒක ගැටලුවක් නැහැ. දැන් දැන් හැබැයි අර හිස් ස්වභාවය තුළ ඉඳීම තුළ يعني බලන්න දැන්න දැන් ටිකක් කෙලස් ගැන එහෙම. يعني දැන් තෙන්දී චිත්තානුපසනාව පැත්තට හැරීම තුළ අපි ටිකක් දැන් හිත දිහා තේරුම් ගනිමින් හිතේ තියෙන මොනාද පුරුදු හඳුනා ගනිමින් හිත වැඩ කරන හැටි තේරුම් ගනිමින් දැන් ඒ කියන්නේ දැන් වෙන වෙන පැත්තකටත් ප්‍රඥාව අවදි කරන්න ගන්න වෙනවා. එහෙමයි. මෙතනින් අදහස් වෙන්නේ නැහැ. දැන් අපි හිස්තනක් හඳුනාගත්තා. දැන් ඉතින් ඔහේ ඉන්නයි තියෙන්නේ කියලා. ඒ ඒක නෙමෙයි මෙතෙන් අදහස් වෙන්නේ. <laughs> අපි මේ අපි කියන්නේ දැන් විපස්සනාවක් කියන්නේම ප්‍රඥාව දිනු කර ගැනීමක්නේ. ප්‍රඥා භාවනාව කියලානේ කියන්නේ. ඒ නිසා දැන් අපි මේ පදනමක් හොයාගන්නේ තව තව අපිවම තව මේ අධ්‍යයනය කරගන්න. තව තව සියුම් කෙලෙස් හඳුනා ගන්න. ඒ නිසා මෙතනින් අදහස් වෙන්නේ නැහැ. ඔන්න උදේ ඉඳන් රායනකම් හිස්තනේ ඉන්නයි දැන් තියෙන්නේ. දෙයක් නැහැ කියලා එහෙම හරියන්නේත් නැහැ. හින්දා මෙතන ඉන්නත් ඕනේ. මේ ඉන්නකොට කොහොමද දැන් මෙහෙම ඉන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේ හිත යන්නේ? ඇයි මේ හිත ගිහිල්ලා ආයෙත් පරණ දේක් මතක් කරලා දෙන්නේ? ආයෙත් මා කඩේ සැලසුමක් ගන්නෙ මොකද? ආයෙත් තව කවුරු හරි මිනිස් මිනිස්සෙක් මතක් කරලා දෙන්නේ මොකද? මේ ඔක්කොම තියෙන කෙලෙස්. නැත්තම් එයාට බොහොම සමනය වෙලා සංසුන් වෙලා ඇතුළතම ඉන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම හරහා යම් තණ්හා දිට්ඨිමාන තියෙනවා. ඉතින් තණ්හා දිට්ඨිමාන හරහා තමයි මෙයා පයින්නේ හැමතිස්සෙම. ඒවා තමයි අපි දැන් මේ පොඩ පොඩ පොඩ පොඩ තේරුම් ගන්න. සිතානුපසනාවට යනවා කියන්නේම ලොකු මේ අපි ගැන අධ්‍යයනයක් දැන් ගැඹුරින් කරන්න අපි පටන් ගැනීමක් තමයි තියෙන්නේ. ඔව්. ඒ පැටලෙන ගතිය නම් ගොඩක් අඩුයි සයන්ස් දකින්නවා එතනින් අතර වෙනවා ඒ හැමදේම. අන්න එහෙම වෙනවා නම් අන්න බුදුහාඳුර කියනවා ටික ටික ටික අනුසය ප්‍රහාණය වෙන්න ගන්නවා ආශ්‍රෝෂය වෙන්න ගන්නවා. ඒ කියන්නේ පුළුවන් තරම් ප්‍රපංච වලින් අයින් වෙලා යනවා. කියන්නේ දැන් අර දැන් ඔක තව පැත්තකින් කියන්නේ අපි අපි ගාව තියෙන හැකිලි දිග හැරෙනවා. කොකු ටික දිගහැරෙන්න ගන්නවා. يعني අපි දැන් පැටලෙන්න යන්නේ දැක්කට පැටලෙන්න යන්නේ ඇහුනට පැටලෙන්න යන්නේ දේවල් කිව්වට සිතුවිලි ආවට දැන් පැටලෙන්න යන්නේ ඊට වඩා තේරෙනවා ඊට වඩා හොඳයි මෙහෙම ඉන්න එක කියලා. හොඳයි හොඳයි. හරි. මික්ස් එල්ආර් ලිස්නර්ස්ලාට පුඩි නිවේදනයක් තියෙනවා එක. හා හා. නික්සෙල්ලා රසන්නන්ගේ දැනගැනීම පිණිසයි අද පටන් ධර්මදේශනාව මෙල්බර්න් වේලාවෙන් හවස 4යි කාලට පවත්වනු ලැබේ. අපිට දැන් ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි මම හිතනවා අපි සෑහෙන සාකච්ඡාවේ නිරත වුණා. වෙන මම හිතනවා දැනට ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. එහෙනම් අපි නැවතත් සවස් 4යි කාලට ධර්මදේශනාව සමග මුණ ගැහෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.